නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ීමමේව කායං යථාතිතං යථාපනීතං ධාතුසෝ පච්ච වෙක්ඛති යත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තිච්ඡයතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ ආගෝඝාතකෝ අන්ති වාසීවා ගාරින් වදිත්වා සතුන් මහපතේ විදසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්සයේව මේව කෝ භික්ඛවේ භික්ඛූ ඉමමේව කායං යතා ඨිකං යතා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වටිනා සතිපට්ඨාන සූත්‍රයෙන් ඉදිරියෙන් තියාගෙන මීට කලින් අවස්ථා 6කදී පැය 6ක් නැත්නම් පැය 6කටත් එකවතාවට පැය කමාරක් විතර වැටෙන්න වගේ අවස්ථා හයක් අරගෙන තියෙනවා අදාත් මේක තියෙන්නේ හත් වෙනි වතාව. ඒ අනුව අපි ක්‍රමයෙන් මේ සූත්‍රය කොටස් කොටස් වශයෙන් ඉදිරිපත් කරගනිමින් තවමත් මේ කායानुපස්සනාව කොටසෙමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධාතු මනසිකාර පරිවය ධාතු මනසිකාර පබ්බය ඉදිරිපත් කරගන්නයි. අපි කලින් කෙරුවේ ඒ දෙතිස් කොටාස වශයෙන් කොටාස පරෝයක් ඉදිරිපත් කරගන්න එක. ඉතින් මේ ආනාපාන සති පරෝය කියන මුල්ම කොටස අපි මේකෙන් පොඩ්ඩකට මේ විග්‍රහයට පහසු පිණිස පැත්තකින් තිබ්බොත් එතන පටන් මේ හතර ඉරියව්වේ ගමන් කරන ඉරියව්වේ හිටගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, නිදාගෙන ඉන්න ඉරියව්ව කියලා ක්‍රියාකාරී තැනක ඉඳලා සම්පූර්ණ <clears throat> නිදා ගන්න තැනට යනකම් ඉරියව් වල පෙන්වන්නේ සංකීසි නිවීමක් tempat ගතිය. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේට ගියාම ඉදිරියට යනවා පස්සට යනවා ඈත බලනවා මෑත බලනවා ආදී එනලා අන්තිමට නිදාගෙන ඉන්න නිස්සබ්ද වෙන අවස්ථාවල් පවා සත්‍යයේ සම්පජඤ්ඤයට යටපත් කරන ගතිය තමයි හතර මහා ඉරියව් වලින් පස්සේ කුඩා අණු කුඩා ඉරියව් එන්නේ එන්නේ එන්නේ සියුම් කරන තුනී කරන තත්ත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ මේ කයේ කොටස් 32 ඒ දෙකස් කොටස් වලට යනකොට මේක පඨවි කොටස් සහ ආපෝ කොටස් කියන මේ 32 විග්‍රහ කරනකොට අර එක තැනකට ගෙනාවු මේ ශරීරය තවත් කොටස් කොටස් වලට කඩලා පෙන්නන ගැතිය තමයි ඒ හරි ගිය පාර ඉදිරිපත් කරගත්ත එකේ තිබුණේ. ඒකට උපමා වශයෙන් පෙන්නලා තිබුණේ දෙපැත්තම කට තියෙන මල්ලක් ඇතුළත ආල් වී කලමුන් හුඳු ආදී ඇට දාලා තියෙනවා නම් ඒක අරපු මිනිස්සේ මේක මේ විදිහට තල තියෙනවා මේකේ මුං තියෙනවා මේකේ ඇට හාල් තියෙනවා මේකේ උඳු තියෙනවා ආදී වශයෙන් මේ එක එකක් වෙනකොට දැකීමයි ඒ දෙතිස් කොට්ටාස භාවනාවේදී මේ අසුබ පටික්කුල වශයෙන් කොටස් කරලා පෙන්නනවා. ඒ කොටස් කරන කොට එක විදිහකට මේ ශරීරයම විද්‍යාගාරයක් කරගෙන ඒ ශරීරයේම කොටස් තුලින් කායන කායන කායගත සතිය තුලින් කායනුපස්සනාව තුලින් මේක එක්කන් නොදැක්ක විදිහට බාහිර ආවර්ති වෙච්ච අපේ මේ ඉඳුරන් ඇතුළට හත්න ගතියක් පිටතට දුවන දේවල් ඇතුළට හරවන ගතියක් එන්නේ තැම්පත් කරන ගතියක් තමයි පෙන්වන්නේ. <clears throat> ඉතින් දිපවා අපිට මේ විදිහට අපේ ශරීරය අනුන්ගේ ශරීරයත් එක්ක ගලපමින් අනුන්ගේ ශරීරයක් හෝ ඒ තුලින් නියෝජනය වෙන තමන්ගේ ශරීරය ඒකකයක්, gediyak එහෙම නැත්නම් මුළු එකක් වශයෙන් ගන්න ගියාම අපිට ඒකට විවිධ ආකාර <clears throat> සම්මුති ප්‍රත්‍යක්ෂي එකතු වෙනවා. එයා ලස්සන කෙනෙක්, මෙයා කැත කෙනෙක්, මෙයා අවුස කෙනෙක්, මෙයා කොට කෙනෙක් ආදී වශයෙන් ඒ පුද්ගලයා පිළිබඳව විවිධ ප්‍රඥප්තිය ආවාජාකකේ ක්‍රියාවක් නා පුරුෂයේ ආදී වශයෙන් ඒ ප්‍රඥප්ති බොහොම ඇඳබැඳ ගන්න කතිය වැඩි. ඒ ප්‍රඥප්ති බොහොම సౌందర్యාත්මක පැත්තකට, ශෘංගාරාත්මක පැත්තකට, කලාත්මක පැත්තකට යොමු වෙනවා. මේ විදිහට ඒක ආයිතියක් තියෙන මිනිසෙකුට ඒ సౌందර්යය දකින්නේ දාන දැක්කට මොකද ඒ විදිහට අර ස්ත්‍රියක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් ඒ සාමේ ප්‍රත්‍යක්ෂ කොටස් එකතු වෙන්න එකතු වෙන්න ගාක් වෙලාවට අපි ඒකේ දැඩි ලොල් වීම ඇති කරගෙන මේ අත්තිකිලමතාන යෝගනේ කාමසුකල්ලිකාන යෝගයේ පැත්තට වැටෙන්න ඉඩ අවස්ථා වැඩි. ඒ වගේ නෙමෙයි ඒක කොටස් කීපයකට කඩනකොටම මහ පුදුම විදිහට ගැස්සිල්ලක් ඇති වෙලා අපේ හිත අර විදිහට බාහිර ආවර්ති වෙලා ඒ ප්‍රඥප්ති දිගේ විවිධාකාර හිතුම් ප්‍රාර්ථනා සීනමවන වෙනුවට පාරට හිත ඇතුළට නැමෙන ගතියක් තියෙනවා මේ කෙස්ස මේ ලොම්ය මේ නිය මේ දත්ත මේ සම්ය මේ ඇටේ නහරය ආදි වශයෙන් බලනකොට අර පුදුම විදිහට එකතෙන් කරන ගතියක් තියෙනවා ඒක නිසා අපි අර සුන්දරත්වය ලාලිත්වය ලය ලතාව ඒ සේරම සෝබනේ බලන්න බලන්න බලන්න කෙලස් වැඩෙන වගුරු වන හිත කැත වෙන පැත්තකට යන තියෙන අවස්ථාව වැඩි. එහෙම වෙනකොට අපි මේකේ කොටස් 31කට බලන්න හදනකොට ඒක ප්‍රතිකූල වශයෙන් බලන්න හදනකොට හිතේ තියෙන ඇත්ත ඇති යකින පැත්තට සත්‍ය පැත්තට ලං වීම නිසා හිතේ ලස්සන වැඩි වෙන ගතිය වැඩි. ඒ නිසා බාහිරේ ලස්සන බලන්නවත් හිත කැත වෙනවා. ඇතුළත තියෙන කැත බලන්න ගත්තොත් හිත ලස්සන වෙනවා. ආන් ওই කාරණා දෙක පුදුමාකාර විදිහට මේ සර්වචනාන්ත මේ කය සම්බන්ධ කරගෙන ඉදිරිපත් කරලා තියෙනවා යම්ම වෙලාවක ඕනම වෙලාවක අපි මේ කය කොටස් කරලා බැලුවොත් ඒක පිළිබඳව අර විදිහේ సౌందర్యාත්මක අදහසක් නැත්නම් ලයක් ලතාවක් සෝබණයක් මොනම දෙයක්වත් නැහැ. ඒක තියෙන්නේ ඒ වෙනුවට මහ පුදුමාකාර තිගැස්සීම් ස්වරූපයක් එකතන හිත ගල් ගහිලා නතර වෙන වෙලාවක් තියෙනවා. ඉතින් මේක දරුවචනාංශයේ ඒ කාලේ පින්නේ රතයකට උපමා කරලා ඒ කැලිටි එකතු වෙච්චහම ඒක මංගල රතයක්, රාජ රතයක් වඩපත් වෙනවා. කොටස් එක වෙන් කරගත්තට පස්සේ ඒක රත කියන ප්‍රඥප්තියට එකමුතුවට යන්නේ නැහැ. ඒ කොටස් වල ඔය රතයක තියෙන ගැඹීරත්වය හෝ ලක්ෂණකම මොනක්වත් නැහැ. ඔය දැන් කාලෙත් තියෙන හොඳම වර්ගයේ රතයක් කරගත්තහම ඒක ඒ ලස්සන පොප්ප දාලා සායම් ගාලා ඒ වීදුරු කූඩුවක් ඇතුලේ තිබ්බහම ඒකේ මිල බලනකොට බුදුම හිතනවා. දුමාකාරයේ ලස්සනකමක් තියෙන මොකද ඒක අවසාන නිමාව අද වෙළඳ ලෝකේ විශාලම වටිනාකමක් තියෙන දෙයක්. ඒ නිමාවෙන් තමයි මේ ප්‍රතිග්‍රහට අල්ලගන්නේ. ආරිභෝගිකය අල්ලගන්නේ. ඒ නිසා නිමාවට සෑහෙන තරක් වෙනවා. නමුත් මේ ওই යන්ත්‍ර පිළිබඳව ඒ වැඩ කරන ගෑරේජ් එක වැඩ කරන කට්ටිය දන්නවා ওই කෑලි ටික ගැලෙව්වොත් එහෙම. ඒ යන්ත්‍රයේ තියෙන කෑලි ටික ගත්තොත් පොඩිය කොට බෙන්නුව සෙල්ලම් කරන්න ගන්න මොනම කෑල්ලක්වත් නැහැ. ඔක්කොම දින ඉතාලු කැත හතරකම මගන් ගෑවිච්ච මොනම ආකාරයක් නැතිව මම විරිච්චිච්ච ගෑලි ටිකක් තියෙනවා. මොනම දෙයක් අර ලස්සනක් නැහැ. අන්න ඔය වගේ තමයි අර ඒක හොඳම කතාව කිව්වේ කවුද අපේ යක්කඩේ පඥාරාම හාමුදුරුවෝ උන්වහන්සේ කතා කරන මේ බණ අහන්න ඉන්න හොඳ තරුණ පහේ නෑන්දියක් කරන කල්පිත හරලා ගත්තොත් බල්ලොන්ගේ නෙලවන්න කපුටන් නෙලවන්න කෝටුවක් ළඟ තියන් ඉඳී කියන. ඔය දක්ෂින සුන්දරකම මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා පුංචි හැමේ තියෙනවා මේ මිලිමීටරකින් 10ක් විතර පුංචි පුංචි සිවියක්. ඔය සිවිය තමයි සේරම ඔය රූපලාවන්‍ය කියන්නේ. ඕක ගැලෙව්වට පස්සේ ආය කවදාකවත් ඒකේ ඒ සුන්දරත්වයක් හෝ ලතාවක් හෝ ලයක් හෝ මොනම දෙයක් නැහැ. වැඩි වෙලාවක් අසුමතෝටයක් වැටලා පිච්චිලා ගියාට පස්සේ හැම මහ මුදුම අපායක් ඔගේ කිවිය පොඩ්ඩක් ඇතුලට අනේක විතරයි තියෙන්නේ. ඒක මෙවිත තමයි ඔය සුන්දරත්වයේ තේරෙම තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ යථාභූත ඥානය කියන පොඩ්ඩක් වෙන විදිහට වටින ගතියේ මේ පිටත පේන එක පන්තු පිට නලියන ගැතිය තමයි සතිය නැති වෙනකොට හිතේ හැටි. අපි කියන පොළාපන්න ලක්ෂණය කියලා. මතු පිට මතු පිට පැන පැන ඒකෙන් මේකට ඒ මේකට අරමුණු පැන පැන යනවා. අපි ලාභන ලක්ෂණය කියන්නේ පොළා නොපනින ගැතියේ පැදිච්ච ගන්න කිඳා බහින ගැතිය තමයි සතිය තියෙන්නේ. එතකොට මේ සිවිය පොඩ්ඩක් විනිවිද යන්න පුළුවන් වුණොත් ඒකේ තියෙන විකාර ස්වරූපේ පුදුම ආකල්පම වෙනසක් ඇති කරනවා. උගදෙනේ දහන දෙයක් තමයි ඒ ධාතු මනසිකා මේ දිටිස් කොටාහ ගැන කතා කරන උගදෙනේ කියනවා අපි මේ කේශ කලාවේට තියෙන බුදුමාහාකාර ආදරයයි ඒක පිළිබඳව මේ කොණ්ඩ මොස්තර කිව්වහම ගොඩක් දේවල් කියනවනේ බැරි වෙලාවකට මේ කෙස් ගහක් බත් එක්කට වැටුනොත් හරි සුක්කෝප්පෙට හරි වැටුනොත් හරි ඉති පුදුමාකාර අපලක් තමයි තියෙන්නේ. අපි දැක්ක කරකට හිටියා අම්මා කෙනෙක් කියනවා උදේ පාන්දර උදේ අප්පා හදලා බොහෝ මහන්සි තමයි දරුවෝ දෙන්න හැදුවේ. ඒ දරුවා දුවට පුතා බොහොම ආදරේ. ඉතින් ඒ අම්මා ඇවිල්ලා අපේ අම්මට කියනවා අනිවාර්යයෙන්ම අම්මා මම මේ මේ ඔය හදිසිය කෑමේ කොට දන්නත් මම ඉතින් කොණ්ඩෙත් අත ගන්නවා අර ඉන්නේ අත ගන්න ඒ නිසා බත් එකට සමහරලාට කිස් ගස් පැටලෙනවා. කියන පොඩි පුතා කෑම කනකොට බැහැලා කිස් ගහක් පැරිච්චාම බත් පොළොව බත් ගන්න පොළොව ගන්නවා. මොන ජරාවක්ද මේක බත් ගන්න බෑ. ඉතින් ගිහින් වෙලා කියනවා මොකද්ද පුතේ මේ අම්මගේ චෙක් ගහන්නේ ඕකට මොකක්ද අප්පිය කරන්නේ කිව්වහම චෙක් ගායෙන් කළා ඉසුටි කරනවා. ඊට පස්සේ කියන යාළුවා මේකට මට බැහැනේ මට විශේෂතාව දක්වපුවම කන්න කියලා. ඒ තරමටම මේකේ අපලක් තියෙනවා. මේ කටුකුරුන් ඥානසාරයේ බොහෝම ලස්සන උපමාවක් ගෙනාවා. මම ඊයේ ගිය පාර බණට අදාළ කොටහක් මේ කියවන්නේ. ඒකදී කියනවා අපේ දසක්පන්ව කාලා කියන වෙලාවක අත්ලෝ කියලා දන්දොස්තර කෙනෙකුට දුන්නාට පස්සේ ගලවන්නේ කිය. ඒකෙන් කට උඩ නැගගෙන අඳු දාගෙන ඉතින් ගලවනවනේ ඔක ජරබර ගන්න බෑ. කැපිච්ච ගහක් බුල්ඩෝසරකින් ගලවනකට වැඩි අමාරුයි ගලවන්නේ කියලා. කොහ ගලවන ඉවරලා අර වීදුර උඩ කියලා. තියෙන වෙලා එයා බැරි වෙලාවක් කිව්වොත් ඒ ගලවපු දතාවේ කටේ දාගන්නේ කියලා. මේ මොහොතකදී ඉඳලා මේ කටේ තිබුණ දත අර ලේත් එක්ක අර රසබනෝ කාපු කුණත් එක්ක අය නිකමද කටේ දාගන්න කිව්වොත් එහෙම මොන්න තරම් රණ්ඩුවක් කරන්නේ. ඒක තමයි මේ ශරීරයේ වශයෙන් ඒකකයක් වශයෙන් ගුලියක් වශයෙන් ගෙඩියක් වශයෙන් බලනකොට මේ එක එක කෑල්ලක අපිට තියෙන පුදුමාකාර වටිනාකමක් ඔය නියපොතු කපන වෙලාවක ඒ වගේ වෙලාවල දක්වන ආකල්පේ. නමුත් මේක පොඩ්ඩක් අපෙන් වෙච්ච ගමන් බුදුන් පිළිකුල් දෙන්න කියලා කියනවා. ඒකෙම තවත් ඉදිරි පියවරක් තමයි ඒ කොටාස චේසාලෝමානකාදන්තතචෝ මංසං ආරෝ අට්ටි අට්ටිමිජ වකං අධ්‍යයන යකනං කිලෝමකං පේකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං පිත්තං ඔතෙන්ට යනකම් 20ක් තියෙන කොටස් ඒක ඔක්කොම අල්ලන්න පුළුවන් ඝන කොටස් වශයෙන් දක්වන අපි කියනවා පටවි කියලා ඊට පස්සේ තෙම්මං ලෝහිතං සුප් බෝ සේදෝ මේදෝ අස්සවතා ශීලෝ සිංහානිකා ලසිකා මුක්ඛන්ති කියන වද්දරවල. ඒකත් අපිට වෙන් කළ වෙන්නන්න පුළුවන්. අන්න කොටස් දෙක ඉවෝට ගත්තට පස්සේ මේ එකේ කොටස් වල තියෙන ධාතු, අතවි ධාතු, ආපෝ ධාතු කියන තැනට ගියාම ඒ වගේ ඉතාමත් මාඩුයි ස්ත්‍රීත්වයක් හෝ පුරුෂත්වයක් දකින්න. ප්‍රිය හෝ අප්‍රියකයක් දකින්න. මනාපකෝ අමනාප ගතියක් දකින්නේ එතකොට ඒවා මූල ස්වභාව වලට යනවා ධාතු ස්වභාව සභාවං ධාරේති इति ධම්මෝ කියලා කියනවා ධාතු කියලා කියනවා ධාතු කියලා කියන්නේ ඒක එයාගේ ස්වභාවය දක්වනවා මිසක් ආ දක්වනවා මිසක් ආ පුරුෂයකටයි කියලා බටවි ධාතුවේ පුරුෂ ගතියක් නැහැ ස්ත්‍රීකටයි කියලා බටවි ධාතුවේ ස්ත්‍රී ගතියක් නැහැ තරුණයෙකුටයි කියලා බාලයෙකුටයි කියලා <clears throat> වැඩිමහල් කෙනෙකුටයි කියලා ඒ ධාතු වල වෙනසක් නැත්තේ නෑ. ඒ ධාතු ගුණයට පුද්ගලකකින් අයින් කරලා ධාතු ගුණයට හිත ගිය ගමන් හිත එතන බැඳෙන්නේ එක තිගැස්මකුත් එක්ක. අපි අනාගත සැලසුම් අතීත පශ්චාත්තාව එහෙනම් මේක වර්ණ ගැන්වීම රූපලාවන්‍ය සංස්කරණ මොනක්වත් නැති එක පාරටම ඒ එකතන හිතින ගතියක් තියෙනවා එක්කෝ මේ කොටස් වශයෙන් කරනකොට එහෙම නැත්නම් ධාතු වල කරනකොට මේ කොටස් වශයෙන් තෙතිස් කොටස් කැඩීම සහ දාස් වලට කැඩීමේදී මුදුම විදියට ආධ්‍යාත්මික ආගමික පැත්තකට හැරෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ ශරීරය ඇත්තටම මේ පුදුමාකාර බාලාණන් අභිනන්දියම් කියලා රහවචන සඳහන් කරලා තියෙනවා. අට්ඨීනන්න කරන් කත්තා මන්සලෝ මන්සලෝ හිතාලේ පිටා. ඇටෝලින් මේ නගරයක් කරලා මස්ලේ අලවලා නාරෝලින් බැඳලා දෙවිච්චේත හමකින් වෙලලා ඊට පස්සේ සිවියකින් ගාලා හදාගත්තට පස්සේ මොඩින්ගේ බාලෙන්ගේ අභිනන්දනයට හේතු වෙනවා මේක. නමුත් මේකේ තියෙන කොටස් එකේ කෙලියට ගත්ත ගමන් පාරටම අර තියෙන නිච්ච සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, අසුභ සංඥා වෙනුවට මේ මේ කොටස් කීපයක් එකතු කරලා හැදිලා තියෙන්නේ මේ එක එක කොටහක කිසිම විදිහක ඒ කියන ඉච්ඡේ ගති පුරුෂ ගති හොඳ ගති ලස්සන ගති කැත ගති මොනම දෙයක් අත්තයි. ඒකෙම තව ඉදිරි ගමනක් තමයි මේ කියන ඒ එක එක කොටස් වල තියෙන ධාතු වලට බහිනකොට තියෙන්නේ. ඒක නිසා මෙන්න මෙතනදී ඒ යම් කිසි කෙනෙක් ඒ කොටස වශයෙන් මෙනෙහි කරන්න ගත්තොත් ධාතු වශයෙන් මෙනෙහි කරන්න ගත්තොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා එතනදී ඒ ධාතුවට හිත ඉදිච්ච ගමන් අර කියන කාමච්ඡන්ද වලින් යන විවිධාකාර විතරක ව්‍යාපාදයේ දිගේ යන විතරක නිදිමත ගති හිත හැට ගති මොනක්වත් නැතුව ඒක පාරටම මේ ඉදිරියෙන් කියන කොටසට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාට බඳින ගතියක් තියෙනවා. අන්නේ බඳින ගතිය එක විදිහක සත්‍ය පිහිටි බවට හොඳ ලකුණක්. තමන්ගේ සතිය ඒකට පිහිටියා නම් ඒ ධාතු දිහා බලලා හෝ එහෙම නැත්නම් Tamange හිතේ මේ පිටින් තේන කියන කේසාලෝමානක් හදාන්තා සචෝ කියන කොටස් දිහා බලලා හෝ අපි අනාගත රසුන් හදන්න හෝ අතීත පශ්චාත්තාප පිළිබඳව යනව වෙනුවට වර්තමානට ගෙනලා කොල්මන් කරවල නැත කරන ගැටයක් තියෙනවා. අන්න ඒක සරුවචනාසී ඉතාමත්ම හොඳින් මැනරින් දැකගෙන තියෙනවා. මේකට මේ මෞංකාර දෙවියන් අදහන ආගම් වල පුදුමාකාර බයක් තියෙනවා. ඒත් කැමති නැහැ මේ දෙවියන් විසින් නිර්මාණය කරන මේ උත්තරමදී මේ විදිහට අසුචි වශයෙන් බලනවාට. මේක දෙකිස් කොටාට වශයෙන් බලනවාට, ධාතු වශයෙන් බලනවාට. ඒක නිසා වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන බාධා ටික වෙලා කියනවා මේ සෑම ආගමක්ම කැමති වෙලා නැහැ මේ දෙවියන් විසින් මවන ලද මේ අවසාන නිර්මාණය දෙවියන් වාසේ අකමැති නම් වෙද්දුන්ට ඒක සුව කරන්න බෑ. මොකද වෙද්දු ඉන්නේ දෙවියන් වාසේ යටතේ. එතුන්න බෑ දෙයන්න සීක්මවන්න. ඒ නිසා ඒ යැත්තු වෙද්දු මරලා තියෙනවා වෙදපොත් පුච්චලා කියනවා. කියලා කියනවා වෙද්දු කියලා කියන්නේ සරවලේ වලින් ජීවත් වෙන බල්ලෝ జాතියක්. පින්දපාත යන හාමුදුරුවෝ කියනකොට වෙදෙක් දාන වෙදුව බාර ගන්න එපා කියලා කියනවා. ඒ තරමටම තුච්ච කරලා කියනවා මොකද මේ ශරීරයට හදන්න පුළුවන්, කපන්න පුළුවන්, මේක පරීක්ෂණ භාජනය කරන්න පුළුවන් කියන එක නිර්මාණවාදීට සත්‍ය බල ප්‍රශ්නයක්. කවදාකවත් ඒගොල්ලන්ට බෑ මේ ශරීරය විශ්ලේෂණය කරනවා. දකින්න මොකගේ දෙවියන්ාසිකේ නිර්මාණය. මේක බමුණු ආගම ඉතාම තදිම කරගෙන ගියා. මේට විදිය වෙනස් දෙයක් දැක්ක ශාස්ත්‍රීය කුලයේ ශාස්ත්‍රීය කුලයේ එක් විශේෂාංගයක් තමයි කඩුව. ඒත් කඩුවෙන් හපනකොට යුද්ධෙදී ඒගොල්ලෝ දැක්ක මේ ඇඟ ඇතුලේ තියෙන කෑලි. ඒක නිසා වෛද්‍ය විශේෂයෙන් કોઈ ධන්වන්දරි වගේ ශාස්ත්‍රීය ඇත්තෝ ශරීර විච්ඡේදනේ දැන් අවුරුදු 3000කට 5000ක් විතර ඉස්සෙල්ලා සම්පූර්ණ ඔපරේෂන් සිස්ටම් එකක්. එහෙම නැත්නම් ශල්‍ය වෛද්‍ය ක්‍රම ඉදිරිපත් කරලා දුන්නා. නමුත් ඒක ගොඩක් වෙලාවට යට ගියා. මොකද හේතුව <clears throat> එකල පැවති ඒ ආගම ධර්ම කිසිම දෙයක්. මේ ශරීරය බලන වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මේක සුව කරන්න පුළුවන් කියන එක හිතුවේ නෑ. ඒගොල්ලෝ හිතුවේ යාග හෝම පමණයි. දෙවියන් ස්තුතිවන්ත කිරීමෙන් පමණයි මොකද මේක දෙවියන්ගේ සාපෙන් හැදෙන මේ ලෙඩ. ඒක නිසා බෙහෙත් වලින් ඉන්ජෙක්ෂන් වලින් කරන්න බෑ කියන්නේ. නමුත් මේ සර්වචන්නාංශයේ මේ දෙතිස් කොටස පෙන්නේ ඉන්න. නැත්තම් සෝනකට ගිහිල්ලා මේ සත්තු කාල දාලා කියන එක දිහා බලන්න ගත්ත මේ මේ දර්ශනය විශාල ප්‍රගතියක්, විශාල විප්ලවයක්, විශාල රැඩිකල් වාදී අදහසක්. ඒක හොඳට පේනවා මේ ශරීරයේ කොටස් වශයෙන් බලනකොට අපේ හිත කොච්චර සැලෙනවද ඒ තරම්ම අපි මේකට නිත්‍ය වශයෙන්, සුභ වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් අල්ලන මේක තමයි කුඤ්ඤේ. මේ කුඤ්ඤේ කියන තමයි අපි ලෝකෙම අනින්නේ. ඕන දෙයක් මනිනකොට බලන්න බඹ ගානින්, රියන් ගානින්, ඇඟිලි ගානින් මේකෙන් තමයි ලෝකෙ ඉස්සල්ලාම ආපු නිමික්‍රමය. මේක තමයි මූලික ඒකකේ. ඇඟිල්ල, අඟල කියලා කියන්නේ ඇඟිල්ල. ඒක ඇඟිල්ල, ඇඟිලි හතරයි කියවනම් අඟල් හතරයි. ඊට පස්සේ වියතක් කියවනම් අත විහිදිච්ච ප්‍රමාණය. රියනක් කියවනම් වැඩැංගිලි ඇටේ ඉඳලා වැලමිටි ඇටේ දක්වා ප්‍රදේශේ. බම්බේ ගුවන් දාත වීදෝ ප්‍රදේශේ. මේක තමයි ඉස්ලාම මනින්න පටන් ගත්ත ක්‍රමය. ඒ පටන් ගත්තේ කී මේ ඇතුළ හරලා බලන්න පටන් ගන්නවා කිව්වහම මේ ඇති වෙන විප්ලවය ඒක ඒ කාලේ හැටියට බලනකොට මිනිස්සු පිටස්සන දෙයක්. මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට මේ සුන්දර දෙයක් මේ කැත කරලා බය කරලා පෙන්වන්න හදන ගැටයක් තමයි පේන තියෙන්නේ. නමුත් මේක දිගටම සර්වඥාන්සේ මව මව මතු කර කර මතු කර උලුප්ප උලුප්ප පෙන්නලා කියනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මත මේ පිළිකුල් භාවනාමය දෙයක් එහෙම නැත්නම් මේ නරක පැත්ත ජීවිතේ නරක පැත්ත පෙන්වන්න හදනවායි කියලා සෑහෙන්න බැනුම් ඇහුවා. අරුවචනන්ස මේක ඉදිරිපත් කරන වෙලාවදී. නමුත් අපි අද බලනකොට අර බමුණ මත වල කිච්ච මතයක් අපෙත් තියෙනවා මේක කපලා කොටලා බලන්න වෙන එකට පිළිබඳ වුණොත් ඒක ආවේ ගන්න අභාග්‍යයක්. ඒක ව්‍යසනයක්. ඒක නොවිය යුක්තක් කියලා. ඒක නිසා අපි ඒව පුළුවන් තරම් පස්සකට දානවා මරණය ගැන සිහිපත් කරන්නත් බයයි. ඒ මොකද මේ මරණයට විරුද්ධව යන නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥාවෙන් තමයි අපි මේ ඔක්කොම තරංග ගහන්නේ ඔක්කොම පෙරහැර කරන්නේ ඔක්කොම මේ සැලසුම් හදන්නේ. නමුත් ඒව ඔක්කොම නිකන් බොල් වෙලා යනවා. හිස්සලා යනවා කොම්බයක් වඩ පස්සලා යනවා. මේ කපපු මිනිහක් දිහා බලනකොට කොටස් දිහා බලනකොට කොටස් වශයෙන් මේ ශරීරය දිහා බලනකොට ඊට පස්සේ චිත්තයේ භයානක හිල්ලිල වෙන්නේ මේ ධාතු වශයෙන් බලනකොට. ඒ දෙකස් කොටස තියෙන්නේ පඨවි ධාතු සහ ආපෝ ධාතු පමණයි. තේජෝ ධාතු සහ වායෝ ධාතු කියනව ඇහැර පෙළෙන්නේ නැහැ මනින්න බෑ. ඒ කොටස දෙකක් ගත්තාම එව්වත් හදනවා ඉස්සක්ක 10කට ඔක්කොම 31ක් 42ක් වෙනවා. වායෝ කොටස වෙනවා උද්ධංගම වාගේ අදෝගම වාගේ කුච්චිසේ වාගේ කොච්චිසේ වාගේ වාතය අංගමංගානුසාරී වාතය අස්වාස ප්‍රස්වාස වාතය කිය. එතනින් ගියාම තේජෝ කොටස පාචක සංකීර්ණ ජීරක ආදි වශයෙන් කොටකට බෙදෙනවා. ඔක්කොම එක පිටචම 42ක් වෙනවා. ඒකෙන් බුදුහාමුදුරුවෝ මේ අල්ලන්න පුළුවන්, පෙරලා පෙන්වන්න පුළුවන්. තිතිස් කොටාගේ තමයි ඉස්සලා පෙන්වන්නේ. දෙන්න ඒක ධාතු වලට කඩනවා. ආන්නේ කඩලා පෙන්වුවාට පස්සේ අපි කවදාකවත් අපි ගැන නොහිතකෝ අපිට හිතා ගන්න බැරි මේ ධාතු ස්වරූපෙට ගියාම අපේ සංඥාවේ පුදුමාකාර වෙනස් දෘෂ්ටියක් ඇති කරගන්න වෙනවා. නොවුනොත් ධාතු මනසිකාරය කරන්න බැරුව යනවා. ධාතු මනසිකාරය කරනවා නම් අප කෙරෙහි අපිට ඇහෙන මේ නිත්‍ය සංඥාවේ මොකද්ද ගුල්ල වහපු ගතියක්, බොල්ලෙච්ච ගතියක්, උස්කතියක් ඇති අපි මේක හිතා ගන්න සුභයක් විදියට. ඒ සුභ සංඥාවත් අභියෝගයට ලක් වෙනවා. මේක සුඛයක්. මේ ශරීරයට සැපදීම තමයි ආමිෂ සුඛය තමයි ලෝකේ කියන උත්තරම දේ කියලා අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒක මරණින් කෙලවරයි. මරණය යන්න බොන්නේ නැහැ. පරිසට යනකොට ලෙඩ වෙනකොට මේ පුදුමාකාර විදියට මේ සුඛය අභියෝගයක් බවට පත් වෙනවා. ඒ වගේම ආත්ම සංඥාට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ කය. ඒක නිසා ධර්මචර්යනාංශ මේ කායගත සතියේදී සංඥාවය වශයෙන් අපි අරගෙන තියෙන මේ සංඥාවට විකල්පයක් එකතු කරනවා මේ අරගෙන තියෙන මුළු කයම උනත් පිටත ඇතුළත ඇතුළත පිටර දාලා අන පිට හරවලා බැලුවොත් අපිට අර තිබුණු අර මේක පිළිබඳව තියෙන සුන්දර අදහස වෙනකොට පුදුමාකාර ජුගුප්සාවක් ඒ නිසා මේකට පූතිකාය කියලා කියනවා අසුචි කියලායි මතක් පස්සේ මතක් කරලා දෙන්නේ අසුචිනෝ පච්ච වේතති. අසුචි. සුචි නෑ. සුන්දරකමක් නැත්තේ නෑ. අපි සාමාන්‍ය අසුචි කියලා කියන්නේ මල පහ කරනකොට. ඒ වගේ තමයි මේක සලකලා තියෙන්නේ. ඇත්තටම ඒකත් වැඩි අමාරුයි. මේ මිනිහා කපන දියාවෝ තමයි කොටස් තියා බලනකොට. ඒක කායගත සතියේදී යෝගාවචරය වොන්න ඇවිදින තැනින් හිතගෙන ඉන්න තැනට ගිහින් හිතගෙන තැනින් ඉඳගෙන ඉන්න තැනට ඉඳගෙන තැනින් බුද්ධියගෙන ඉන්න තැනට ගිහින් ඊට පස්සේ සම්පජාඤ්ඤ වලට අඩු කරන අඩු කරන නම් දෙතිස් කොටස ගෙනල්ලා ඊට පස්සේ ධාතු වශයෙන් මෙනෙහි කරන ගියාම මෙන්න මේ සංඥාමය වෙනස ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒක මේ මේ ධාතු විභංග සූත්‍රයේ, ඒ වගේම බහු ධාතුක සූත්‍රයේ, ඒ වගේම කායගත සති සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේ, ඒ වගේම මේ අපි දැන් සාකච්ඡා කරන සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල බොහොම ලස්සන එන්නේ එන්නේ එන්නේ පුංචි කරන පුංචි කරන විවිධ දක්වන ගැටියක තමයි තියෙන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ අපි මේ දෙතිස් කොටස් ළඟ ගියයිද දෙතිස් කොටස් වලට යනකම් අපි යම් කිසි ආකාරයකට ඒ වෙනස් වෙන සංඥාවලුත් තියාගෙන සංසාර බය දැකලා සංසාර බයෙන් ගැලවීමට සංවේග ඇති කර ගන්නා වූ කෙනෙක් වශයෙන් මේ සර්වඥාන්සේ පෙන්වන ඉරදිගේ මේ පාරදිගේ අපි ඉදිරියට ගියා නම් මේ දෙතිස් කොටස් බයකින් තොරව සැකයකින් තොරව මෙනෙහි කර ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විමුක්තියට මාර්ග තුනක් ඇරෙනවා. ඒක අටුවාවේ සඳහන් කරනවා කොට්ටාසතෝ පගුණ කොට්ටාසං කොට්ටාස වශයෙන් නැත්නම් කොට්ටාසානං පගුණතෝ පගුණ කාලසෝ පට්ඨාය තීසු මුකේසු ඒකේන මුකේන විමුක්තිසිතිය. මුඛ තුනකින් ඒ කියන්නේ විවෘත වීම තුනකින් දොරට තුනකින් එකකින් ගැලවෙන්න පුළුවන්. කොහොමද? මේ සෑම කොට්ටාසෙකම වර්ණය වශයෙන් අපි ඒකත් එක වඳු කරගත්තා. අපිට වර්ණයේ වශයෙන් ඒකේ භෞතික විද්‍යාව දක්වන්න පුළුවන්. ඒක වර්ණය, සතහන, පිහිටි දන, වටහිත තියෙන දේවල් කියලා කේස් කරනවා නිර්වර්ණය. ලොම් වල පිඟුවන් පැහැට. දත්වල සුදු පාට. මේ ආදි වශයෙන් ඒ වර්ණ වශයෙන් ගන්න පුළුවන්. එතකොට සමත භාවනාවක් වෙනවා ඒක ප්‍රත්‍යක්ෂයි. ඊට පස්සේ මේකේ තියෙන පටික්කුල භාවය, පිළිකුල් බව. අපි ඒක තමයි මෙතෙක් කළා මේ වචන වලින් ඉදිරිපත් කරන්නේ. මේ පිළිකුල් බව ආපුවාම අර තියෙන සුභ සංඥාව කඩලා. මේක සුභයි මේක සුන්දරයි මේක නාවන්න ඕනේ මේක කවන්න ඕනේ මේක සුවඳ කවන්න ඕනේ ඉතින් මේ මේ ආහාර දෙන්න ඕනේ මේ මේ පහසුකම් දෙන්න ඕනේ කියලා මේක පුදුමාකාර මේ කර්ණෝක tempත් කරලා තියෙන 13 වංශකමක් විදිහට වගේ නේ අපි මේක රකින්නේ ආහා මේක පිළිබඳව කියන මේ නවගුරුන් කාරණු වැගිරෙන පුන්න වච්ච කුටිවිය අසුචියෙන් පිළිච්ච කලයක් වගේ පිටින් සායම් කරපු එකක් වගේ තමයි බුදුරජාණන් වහන්සේ මාගන්ධියට කිව්වේ අන්නේ වගේ බලන්න පටන් අරගත්තොත් මේකෙදි ඇති වෙන්නේ මේ දකුණ දකුණ කොටාසේ අර මජංගය වෙච්ච කාර් එක පාස් දකින්න වගේ මේක ගලවලා ගලුවත් හැම තැනින්ම වැගිරෙන ගැටිය තමයි තියෙන්නේ. ඒක එකක්වත් ලස්සන පෙනුමක් ඇත්තේ නැහැ ලස්සන සුවඳක් ඇත්තේ නැහැ. ඒකට ප්‍රතිකූල ගැටිය එනවා. එහෙම නැත්තම් අපි අද මාත කරගත්ත විදිහට ධාතු වශයෙන් දැක ගන්න පුළුවන්. එතකොට අර වර්ණ වශයෙන් හෝ ප්‍රතිකූල වශයෙන් බැලුවොත් ඒකට අපි කියන සමත භාවනාව කියලා. ඒක තමයි අපි මේ තුවක්කන් හුඟක් වෙලාවට තේරවාද ආසනේ බුද්ධද්වීල පොතේ ලියලා තියුනේ. ඒ සාලෝමාන අකාදන්තා කිය පොඩික පේනවා. නමුත් ධාතුමනසකාරට ගියාම නම් කෙලින්ම විපස්සනාට වැටෙනවා. ඒ විපස්සනාට වැටෙනකොට මේ චිත් දෙකේ තියෙන පටලිය ආපෝ පමණයි ඊගාට තේජෝ වායෝ කොටස් එකතු කරගත්තට පස්සේ මේකේ පේන තියෙන හුදු ධාතු කොටස ඒක පුද්ගලයකට අයිති දේවල් නෙවෙයි ඒක අයිති ස්වභාව ධර්මයට. මම මේ මේ වගේ දේවල් වලට එන්නේ ඉස්සර එක දවසක් මට මතකයි මේ කතෝලික ඇත්තන්ගේ මේ ආමංගල්‍යයකට ගියාට පස්සේ මම දැක්කා ඒ අවසානයේ වෙලා ash to ash soil to soil කියලා පස් ටිකක් දානකොට මට ක්ලික් වුණා. එච්චර කල් කවාගෙන අපි ටොන් කීයක් කෝච්චි රෝඩ් කීයක් මේ කටෙන් දාන්න නැද්ද ඉපදකන් අවුරුදු 100ක් ජීවත් වෙනවා. පරිවකෝ මන්දට මරුවට පස්සේ ආයෙත් අර තිබුණු තැනම පසට එකතු වෙනවා. පස් අලුවට එකතු වෙනවා. අලු ද්‍රවවලට එකතු වෙනවා ද්‍රව. ඔය ලිකල තමයි මේ තේරම පොయ్యංගන් නාඩගම් තේරුම තියෙන්නේ. ඒකේ ඒකට කියනවා. අපේ ඒකේ එහෙම එකක් හත්දෙනා විපස්සනා ගත්තේ අපිත් කරනවා. ආන්නේ වගේ මේ ධාතු වශයෙන් බලන්න පටන් අරගත්තට පස්සේ ධාතු මනස්කාරයේ දිගේ සරුවචනාංශේ පුදුමාකාර එළිදැක්වීමක් කරලා තියෙනවා. ඒ නිසා ඕනේ දෙකක් කොටසකට වර්ණ වශයෙන් ගන්න පුළුවන්. ඒක අභිභායතන කසින වශයෙන් දිනු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අසුබ වශයෙන් ගන්න ඕන. පටික්කුල වශයෙන්, පිළිකුල් වශයෙන්, එහෙම නැත්නම් ධාතු වශයෙන්. මේ පටික්කුල වශයෙන් ගැනීම තමයි සාමාන්‍ය අත්තිකිල මතානුවාදයට බර අත්තිකිල මතාන යෝගයට බර ද්වේෂයිත පුද්ගලෝ හුඟා කියලාට මේක අල්ලනවා. ජීවිත පරිසම් වෙනවනේ අනවශ්‍ය ප්‍රමාණයට මේ පිළිකුල ඇති වෙන්න පටන් අරගත්තොත් හොඳට පරීක්ෂා කරලා බලන්න මේක මේ ද්වේෂයක විකෘතියක්ද කියලා. ඒ කියන්නේ භාවනා කරනකොට අපි හොඳට මෙනෙහි කර කර බත් කනවයි කියලා හිතමු. ආහාර වේලක් ගන්නවයි කිය. ඒකට අපි ආහාර දකින්න හැටි, රස නහර පිනවෙන හැටි, අනන හැටි, කටේ තියෙන හැටි, හපන හැටි ඔක්කොම මෙනෙහි කර කර ගියොත් අපිට වෙනදා කන ප්‍රමාණයෙන් බත් භාගයක්වත් වලගන්න බැරි වෙනවා. බොහෝම ඉක්මනට ඒක පාවෙන ගැටියකුත් වෙනවා, පිළිච්ච ගැටියක් වෙනවා. මේක හුඟක් කටින් හිටිනවා තරුණයන්ට වැඩිය වයසට ගිහිල්ලා භාවනා කරනවා. මේ අතෝ මේ මේ පටික චරිතනම්, ද්වේෂ චරිතනම් බොහෝම ඉක්මනට මේ ආහාර ගැනීම භාවනා මධ්‍යස්ථාන ගාම තුන් වේල දෙවේලට බස්සනවා. දෙවේල එක වේලට බස්සනවා. අන්තිමට අර ශරීරයේ ශක්තිය සම්පූර්ණම වෙලා භාවනාවත් පිළිලා අමාරුවට වැඩගන්න තියෙනවා. ඒ නිසා මතක් කරන මේ පටික්කුල මනසිකාරට ගිහිලා අනවශ්‍ය විදිහට ද්වේෂය පෝෂණය කරන්නත් එපා. එහෙම නැත්නම් මේ ශරීරය දිහා බලලා ඒ කාමසුකල්ලි කාණියෝගයට වැටිලා ඒක දිගේ සැලසුම් හදන්න යන්නත් එපා මධ්‍යම ප්‍රතිපදාවට වටන්න. මේ මධ්‍යම ප්‍රතිපදාවට වැටීමේදී මේ විපස්සනා ක්‍රමය නැත්නම් මේ ධාතු වශයෙන් බලන ක්‍රමේ බොහොමත්ම අරසකාරයි. බොහොමත්ම අරසකාරයි. ඒක බොහොම තාක්ෂණික ක්‍රමයක්. අන්නේ තාක්ෂණික ක්‍රමයේ නැඹුරුවක් විශේෂයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒ පාඩේ නෑ. කායගත සති සූත්‍රය බොහෝම ලස්සනට මේ මේ අපි ගත්ත මේ ධාතු මනසිකාරය විතරක් නෙමෙයි. ඒ ඉරියාපත භාවනාවේ සම්පජඤ්ඤ භාවනාවේදී ඒ වගේම දෙචිස් කොටාස කියන මේ පටික්කුල පබ්බේදී ධාතු මනසකාරයේ සෑම තැනකදීම අමුතු පාඩකේ ਸਰවඥාද පෙන්වන ඒක අපිට මේ සතිපට්ඨානයක සාධකයක් වශයෙන් ගන්න පුළුවන්. ධස්ස ඒවං අපමත්තස්ස ආකාපිනෝ පහිතත්ස්ස විරන්තෝ ඊයේ ගේහසිතා සර සංකප්පාතේ පහියන්ති කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ සත්පට්ඨාන සූත්‍රයේ සඳහන් විදිහට නැත්නම් අපි මේ දැනට මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන කායගතයත් සූත්‍රයේ තියෙන විදිහට අප්‍රමත්තස්ස අප්‍රමාදීව කලිත කිරීමකට පමා නොවි නොකලිත නොකිරීමට පමා අප්‍රමාදීව නැත්නම් හොඳට සතිවන්තව අහතහපිනෝ හොඳ දල්වාගත් වීරිකේ යුක්තව අහිතත්ස්ස ප්‍රධාන වීර්යය යොදන්නේ. ඒක හරිදෝ මේක වැරදිදෝ දාස මනසික කාර්ය කරනවා දෝ පටික්කුල මනසික කාර්ය කරනවා දෝ වර්ණ කරන එහෙම වැළවිල්ලක් නෑ හරියටම තේරුම් ගන්න තියෙනවා මේ දාස මනසික කාර්ය තමයි ඒ සඳහා එළවන ලද නැඹුරුවක් සහිත පහිතත්ස්ස විහෙරතෝ අන්නේ මේ හිදියොත් ධාතු මනසිකාරයට හිත ගියා නම් ජීසිත සරසංකප්පා තේ පහියන්ති කියලා. ගෘහාසිත වූ මේ සලසුන් කිරීම මම මේක හෙට මෙහෙම කරනවා ඊයේ මම මෙහෙම කරා වැරදි අහවලත් එක්ක මෙහෙමයි කරන්න ඕන මෙහෙමයි කරන්න ඕන කොහොම නතර වෙලා නිකන් ඉබ්බා අඳු ටික කටු ඇතුලට ගත්තා වගේ එකපාරට හිත එතෙන්දම වෙලා නතර වෙනවා මේකේ තියෙන්නේ දහසුව කර පමණයි එහෙම නැත්නම් මේකේ තියෙන්නේ කෙස් ලොම් නියදත් ආදී වශයෙන් කියලා අර එහෙනේ දුවන ගති නතර වෙනවා නතර වෙලා එහෙම නතර වුණාට පස්සේ ඒකට යොදන වචන ඊට පස්සේ ඒක විස්තර කරන්න කරුවත් යනවාසේ ඒ යොදන වචන ටික මේ පහන අජ්ජත් මේව චිත්තං සම්නිච්ඡති හිත එකපාරට ඇතුළට ගන්නවා මේක කියලා බාහිරාවර්තිය මේකෙන් මේ ඇහෙන් හොඳ රූප බලන්න ඕනේ මේකෙන් හොඳ ශබ්ද අහන්න ඕනේ නාසයෙන් ගඳ සුවඳ බලන්න ඕනේ දිවට රස බලන්න ඕනේ කයට පහස ලබන්න ඕනේ එහෙම නැත්නම් මේ මේ සලසුන් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා බාහිරාවර්ති වූ හිත ධාතු මනසික ආරේ යම් දැනක ආවානම් ඇතුළත නතර වෙනවා කියලා කියනවා. අජත්ත මේව සම්පිට්ඨති, සම්නිශීදති. ඇවිල්ලා ඉඳ ගන්නවා වගේ. ඒක පාට එක්ක බයෙන්, එක්ක තිගැස්මකින් එහෙම නැත්නම් විපස්සනාවෙන් සතියෙන් හිත ඇතුළ හිත ඇතුළ අභ්‍යන්තරවක්ති වෙනවා. බාහිරවක්ති නෙවෙයි අජ්ජත් අභ්‍යන්තරවක්ති වෙනවා. ඒ වගේම ඒකෝදි හෝති. ඒ කොඩි හොඩි කියන්නේ එහාට මෙහාට වැලෙන්නේ නැති පහන් දැල්ලක් වගේ හිත හරියට එකක් බවටපත් වෙනවා. දෙකද වෙන්නේ නැහැ. හිතේ පළුවක් එක පැත්තක එක පළුවක් මේ පැත්තේ කියලා හිත දෙකට වීම දෙතාවර වීමක් වෙන්නේ නැතුව හිත එකපාරට ගුලියක් වශයෙන් gediyak වශයෙන් ධාතු මනස්කාරයට යෙහෙල පිහිටනවා. ඒකෝගේ සමාධියදී සමහරු මේ සමාධියට බයයි. ඒ මොකද හේතුව මේ අසුබයක් දැකලා මරණයක් දැකලා ධාතු වශයෙන් දැක්කා. නමුත් ඒ ධාතු මනසකට ගියා නම් මේ ටික තමයි ලකුණු. අතුලත හිත පිහිටන සම්තිච්ඡති සම්නිශීදති ඒකෝදි හෝති සමාධියති මේක තමයි කායගත සතිය කියන්නේ කායගත සති කියන කාය අනුව ගිය සීය ඒ කියන්නේ කා ගියාසි සිංහදාන කියන්නේ කා ගියාසි කිය නොපිහිටියානම් අපේ හිත නිතරම ඉඳුරංගෙන් බාහිරවක් තියෙනවා සෝ බලන්න සද්ධාහඬ කියන ක්‍රම ගැන කතා කරනවා කාගිය අසි කායගත සති නැත්නම් කායේ කායානුපස්සී පිහිටියානම් මේ කයම පරිේශනයක් වඩපත් කරනවා කයේ කොටස් ධාතු මනස කාටේ වගන්න පටන් ගන්නවා මෙන්න මේ කියන විදිහට අජ්ජත්මේව චිත්තං සම්තික්කති සම්නිශීදති සමාධියති ඒකෝදි හෝති කියන එක සක්මනේ සක්මන්ට හිත යොදන කොට සිද්ධ වෙනවා හොඳට සක්මන් කරනකොට අපි සමාජයෙන් තම ඇවිදින වෙලාවක ඉවිනින් වොක් එකේදී හරි කමන්නේ සතිය පිහිටියා නම් ඒ සක්මන් ඉරියව්වට මේ හිත සංකිට්ඨති. අපේ හිත අතීත දනාගත දුරගත මොකොත් නැහැ. අපි වම වෙහවනවා නම් වමේට වමේ හිත හිටිනවා කියලා කියන්නේ. සංනිශීදති ඒකට අල්ල හිටන ගතියක් තියෙනවා. කාන්දමට ඇල්ලුවා වගේ ඒ වමට ඇල්ලුවාම ඊගා චිත්තක්ෂණේ ඒ වම අත්දකින්න පුළුවන් ගතියක තියෙනවා. ඒකෝදී හොසි හිත දෙකර වෙන්නේ දෙතාවර වෙන්නේ හොඳටම තේරෙනවා මුළු හිතම නැත්නම් මුළු හදින්ම හිත එක අරමුණක් ගන්න. අපි යන සක්මනේ කියන සක්මන ඉරියව්වට යනවා. ඒකල ඒකෝදි හොති සමාධියේදී මේ චිත්තක්ෂණය ඒකග්ගතා නැත්නම් චිත්ත ඒකග්ගතා කරමත් කච්චිතික සමාධි කියලා කියන ඒ චිත්තක්ෂණේ සමාධියක් ඇති වෙනවා. මේක පහ වෙනකොට ඒ සමාජයේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට විකර දිගට ගියා නම් ඒ කාලය ඇතුළත අර ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ ඇතුල් වෙන ගැතිය හොඳට තේරෙන පටන් ගන්නවා මේ ලෝකයා මංගට මොනවද දක්වන ආකල්ප කියන එක අමතක වෙලා ඒක පාරට තමයි මුළු හැදීම සක්මන් කරනවා. ශරීර කලබලයක් ආව ගමන් සිසිලි සතු දෙක දිගාරලා පැටව ටික සේරම සතු අස්සට ගන්න. ආ මේ වගේ හිත විසිරී තිබෙන හිත අතීත අනාගත විශේෂ විසිරිච්ච හිත සැලසුම් විශේෂ විශේෂක පාඩමක් මේ හිත. මේක සමාහට ආනාපානය කරනකොට ආනාපානය ගෙවිගෙන යනකොට හොඳටම තේරෙන්න පටන් ගන්නවා. කණින් ශබ්ද ආවට ඒ ශබ්ද කියවන්න අර්ථ ගන්න කවුරුවක්වත් නැහැ. ඒකට මේ මහායාන ආගමේ හොඳ නිදර්ශනයක් කියනවා. හිමාල කවුරුවක්වත් නැති පළාතක ජලයේ තියෙන හඳුන් ගහක් ඇදගෙන වැටෙනවා. ශබ්දයක් පිට වෙනවද නැද්ද කියලා. අහන්න කෙනෙක් නැත්නම් ශබ්ද පිටුමත් එකයි නැතත් වෙනවා. ඇත්තටම මේ අහකන ශබ්ද වලට අපි කරදර කරන්නේ. මේ කරදර ඇවිල්ලාදී මේ ශබ්දයෙන් අපිට අපිට කරදර කරන්නේ නෙමෙයි. අපි එකෙන් හිතට කරදර කරනවා. අපි මේ ශබ්දත් එක්ක හැප්පුණොත් ඉතින් ශබ්ද වලින් අපිට කරදර වෙනවා. අර ඒකෝදී භාවයට එනකොට ශබ්ද මේ කණින් ඇවිල්ලා ඒ කණින් යන නැත්නම් ඔලුව තුඩි යන ගැටියට එනවා. මේක ආනාපානෙ තියෙනවා. සක්මනේ තියෙනවා. ඕනම සම්පජඤ්ඤ කටයුත්තක් කරනකොට පාට හිත ගල් ගැස්සනවා වගේ සතියේ නානේක මෙතෙන්දි සර්වඥාන්ස පෙන්ලා දෙනවා. කොට්ටාස භාවනාවට හිත ගියා නම්, ධාතුමනසිකාට හිත ගියා නම් සතිය පිහිටපු ගතිය ලකුණු අජත්තමේව චිත්තං සම්පිත්ත. චිත්තං සම්පිත්තදී ඇතුළත හිත නතර වෙනවා. සංනිශීදති හිතගෙන නෙවෙයි ඉඳ ගන්නවා. ඒකෝදි හෝති හිත දෙතවර වෙන්නේ. සමාධියති සමාධිගත වෙනවා. මෙන්න මේකට බලපාන මුල්ලඳනම තියෙන්න ඕන මේ අනිච්ච චිත්ත සංඥා වයින් කළ අනිච්ච සංඥාව සුඛ සංඥා වයින් කළ මේ අසුභ සංඥාව නිච්ච සංඥා වෙනුවට ආත්ම සංඥාවක අනාත්ම සංඥාව වගේ මේ සංඥා වෙනස ඇතිවීමමයි මෙතන සිද්ධ වෙන්නේ. මොකද මේ දෙකක් මේක ආශ්‍රය කරගෙනත් මේ සංඥාවකින් යුක්ත ඊළඟ මේක මාගේ මේක ස්ත්‍රී මේක පුරුෂය. නමුත් අර දහසමන්සේ කාටෙන් ගැලවිලා යනවා. එහෙනම් මේක හොඳට තේරෙයි කවදා හරි ඒක කියන එක හොඳ නෑ. මරණ මොහොතට කිට්ටු වෙනකොට අපි අන්තිම චිත්තක්ෂණය දක්වාම මේක මගේ කියලා අඳුරගන්න උත්සාහ කරනවා. තාම හිතක නෑ මැරෙන්න. හැබැයි වචින් කොඩින් වට කරගෙන ලෙඩ ඇවිල්ලා උණ ඇවිල්ලා කන් ඇහෙදෙන නානාප කාරණම පුංචි කොනක්ක් තියෙනවා නම් අපි උත්සාහ කරනවා මේක ජීවත් කරන්න. ඒක තමයි ඉති ස්වභාවයක සතෙක්ගේ ස්වභාව අපේ ස්වභාවය. ඕක ගැන කියනකොට අපේ අපවත් පිට ලොකු සාහිත්‍ය හොඳ කතාවක් කිව්වා. දුවේට භාවනා කරනකොට ආමතු කෙනෙක් ඉඳලා කියන අවධානයේ ඉස්තිකාණ්ඩ වෙලා තියෙනවා අන්තිම වෙලාවේදී. කොච්චර බය වුණාද කියනවා නම් මරණ මොහොත එනකොට ළඟට ආව දොස්තර මහත්තයා කිව්වා අනේ දොස්තර මහත්තයා මේ හතුන් කූට පෙච්චේ කියන කොහොම හරි මාව ජීවත් කරවන්න කියලා. එච්චර දිගට තියෙන අනුකූර වෙච්චක් විතරයි ළඟ. ඒක දීලා ගලු කොහොම හරි මාව ජීවත් කරන්න කියලා අන්තිම මොහොතේ අපි හිතන අඩුවන එක තත්පරයක්වත් මේ ගත්ත චෙස්සොම් නියද කය කියන ටික මගේ කියාගන්න. ඒක බිඳිලා විසිරලා යයි දහසු දහසු වලට එකතු වෙයි කියන එක හීනකින්වත් හිතන්න කැමතියි. එකකම්ම සංඥාවක් තියෙනවා. ඒක නිත්‍යයි, ඒක සුඛයි, ඒක සුභයි, ඒක ආත්මයි කිය. නමුත් චිත්තක්ෂණයක් එන්නවා දීලා ගන්න. ඔක්කොට වෙනවා බයින්ද කියන්නේ. ඒක නිකන් හම්බෙයි. අන්න මේ චිත්තක්ෂණයෙන් පස්සේ එක පාරටම මේක දහතු ගණක් වඩටපත් වෙනවා. ආයේ විසුමක් නෑ එතන. කුමන නැතුම් කෙලි කවට සිනාදා මෙන්න මේ චිත්තක්ෂණය ඇති වෙන මේ තමන්ගේම ශරීරයේ මේ තමන්ගේ කතා කරන්න පුළුවන්කම රූප බලන්න පුළුවන්කම ශබ්ද අහන්න පුළුවන්කම ගෙවිලා යද්දී අපි මේක ගංගේ ගහගෙන යන මිනිහ පිටුරු ගහ හැරි එල්ලෙන්න වගේ මේක ධාතු නෙවෙයි. මේක දෙතිස් කොටස් නෙවෙයි මගේ ඇඟ. මේක මගේ කය. මේකෙන් තමයි මම මේක කල් කිව්වේ කියලා ඒකට අල්ල බදා ගන්න ගැතිය මොනම දෙයක්වත් නෙවෙයි ඒක පිළිබඳ සංඥාව පමණයි. මේ සංඥාව ගෙලිවිලා ගෙලිවිලා ගිහිල්ලා මර්ම චිත්තක්ෂණේ කොතනින්ද හරි මේක හැලෙනවනේ. හැලිච්චි ගමන් ඒ පුද්ගලයාටත් ලෝකයාටත් ඉතුරු වෙන්නේ ධාතු ටිකක් විතරයි. ඊට පස්සේ ඒක බය එලවනසලු නිගා කරවන සුළු ලැජ්ජා උපදවන සුළු දෙයක් වඩපත් වෙන වහාම ගිහිලා චිත්තක්ෂණයකට හරින්න නැතුව ඊගාවට තියෙන ආත්මයක් අල්ලගන්න ධර්මයට අපි මේ ශරීරය පාවිච්චි කරනවා. ආ මේ ටික සරුවචනාදි කියන පණ කීයේදීම කරලා බලන්න ඉන්නේ. පණ කීයේදී කරලා බලන්න කොහොමද ඔන්න ආනාපානටි ඉඳගන්න. ඉඳගෙන හොඳට ආස්වාද ප්‍රසආද පෙන්නනවා වයින්නාවක් අදිනවා වාගේ හෝසෝ කාලා ඉතින් පටන් ගන්නවා පටන් ගන්නවා. ඊට පස්සේ මේක ටික ටික ටික ටික ඔය සංඥාව ගැලහෙන්න පටන් ගන්නවා. කිසිම ආසංකසාදයක වෙනසක් හොයාගන්න බෑ. මේක හොඳට තුනී වේගෙන යනකොට ඔන්නේ ආත්ම සංඥාව, නිත්‍ය සංඥාව, සුඛසත්ම සංඥාව කියන කෙනාට ඇස් දෙක අරලා බලන්න දෙනවා පාස්තික තේරම තියනවාද කියලා. මොකද ඒ වෙලාවේ නිකන් පාස් කැළවිලා කියලා වගේ පේන. එක උඩ තියෙනවනේ යට කැළල නෑ වගේ පේන. වම් පැත්තේ තියෙනවනේ දකුණු පැත්ත නෑ වගේ පේන. කොටිම ආසාර ප්‍රසාර කරනකොට නාස්පුඩු දෙකෙන් එකයි වැටෙන්නේ. එතකොට අනිත් පැත්ත අත ගාලා බලන්න ඕනේ කියලා වැද්ද බලන්න. ඒ තරමටම අපි මේ ශරීරයත් එක්කයි කටයුතු කරන්නේ. ඉතින් ගුරුවරු කියනවා කමන්නේ එක පැත්තකදී වුණා ශරීරේ නොතිබුණා වගේ කෙනුණා බලන්න නැතුව ඇද්ද කරින් නැතුව විකේට භාවනා කරන්න යන්න ගියොත් දිගින් දිගට දිගින් දිගට යනකොට මේ ආසල් වසාව දෙකේ වෙනස ඇති නැති තරමට වෙනසක් ඇති නැති තරමට යනකොට අපේ හිත අපිට දෙන සංඥා තමයි ආසල් වසාව වෙනස තුනයි කියලා කියන්නේ කැමති නැහැ. එයා කියන්නේ හුස්ම නැති වුණා වහා මොනවයි කරන්නයි කියන්නේ. ඉතින් අපි චක්කමුක් වෙලා කලබල වෙනවා දැන් හුස්ම නැතුණා නම් කිය ඔක්කොම වැඩ ඉවරයි නිවන් දකින්නේ කොහොමද? ඉතින් එතකොට අද්ද ගාලා එක්කෝ ආයාසයෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් ඇත්ත කියලා කලබල නැත්නම් ගුරුවරයෙක් කාට කියලා කියනවා මට නම් ආනාපානිය කරන්න බෑ මොකද නැති වෙනවා ආනාපානිය නැති ඉතින් අටකතා ගන්නවා කියලා අහලා තියෙනවා එන්නේ වෙලාවේ සිහිය ලව ගන්න පුළුවන් අද මේ වැඩ කරන්නේ සංඥාවක් එක්ක බුදුහාමුදුරු දීලා තියෙන කොටි වගේ දෙයක්. ඔක අල්ලගෙන ඉන්නකොට ඔහොම වෙනවා. ඒ නිසා ඔතෙන්දි සංඥාවක් ඇති කරගන්න කියනවා. මොකද්ද? මෙහෙම ආනාපානේ නතර වෙILLක් ලෝකෙ සිද්ධ වෙන අවස්ථා පහකදී. Taman දරු ගැබේ ඉන්නකොට ආස්වාද ප්‍රසවාසයක් කෙරෙන්නේ නැහැ. ඒ වගේම දියට කිල්ලිලා ඉන්න වෙලාවට ආස්වාද ප්‍රසවාසයක් නැහැ. පරිච්ඡාව නැහැ. සසුත් අධ්‍යානදී නැහැ. නිරෝධ සමාපත්තියදී නැහැ. ඒක කල්පනා කරලා බලන්න කියනවා මෙහෙම ආනාපානේ නැහැ කියලා මේ ගේන්න හදන තර්කයේ අර්ථෙදී උඹ දැන් මැරිලාද? උඹ චතුත් අධ්‍යානෙද? එහෙනම් සංඥා වේදේත නිරෝධේද? එහෙම නැත්නම් මාවගේ ගැඹේද? වතුරද? එහෙම නැත්නම් ආනාපානේ තියෙනව නොදැනෙන එකද තියෙන්නේ? අන්නේ විදිහට තියෙනව නොදැනෙන එක කියලා අර සංඥා වෙනස් කිරීම සඳහා නැත්නම් මේ සංඥා වෙනස දැක දැක දැන දැන දවල් ඉරියෙම සිද්ධ වෙන්න ඉදිරියට යන්න ධෛර්ය කවන්න කියන්නේ. ධෛර්ය කරනකොට අන්තිමට ගිහිල්ලා මේ හිතයි අරමුණයි දෙක අතර වෙනසක් නැතුව. ඉස්සර තිබුණේ අරමුණේ පළු දෙක අතර වෙනස නැති වීම. ඊට පස්සේ හිතයි අරමුණයි දෙක අතර නැති වෙනකොට සහලවනවා, වෙවුලනවා, ඇඟ වෙලෙන්න ගන්නවා, নানা ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සංඥා වෙනස් වෙනකොට කල්ැතුව ඔය කිරිමානන්ද සූත්‍රයේ වගේ සඳහන් කරලා තියෙන විදිහට අනිච්ච සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා ආදී වශයෙන් දැනගෙන තිබුණා නම් ඒ කියන්නේ බුදුහාමුදුර වැඩි වගේ තමයි මතක් වුණා නම් ඒක නේනම් මේ සිද්ධ වෙන්නේ නිසා මම මේක දිගේම මේ සංඥා මේ සත්‍යය දුරු වෙද්දිම මේ භාවනාව ගෙනියන්න ඕනේ කය බලන්නවක්වත් හිත කඩා ගන්නවක්වත් යන්නේ නැතුව කියලා ඒක නම් මහා බුදුමාහාකාර වීරත්වයක් කියලා කියනවා හරිම අහම්බයක් ඇතර තියෙනවා. කිසිම දවසක සර්වඥාන්සේ දේශනා කරන කිසිම කෙනෙකුට මෙන්න මේ විදිහට සංඥාව නිරංජනේ වේගන යනකොට දුරු වේගන යනකොට කවදාකවත්ම ස්වයම්බෝ ඥානයක් පහළ වෙන්නේ නැතුළු මට මේක දිගේ යන්න ඕනේ කියලා. එන්නෙම බය මම මැරෙයිදෝ ඇඟ නැද්දෝ කියලා අහිතලක් ආයත ජීවිතේ හිතන්නේ. ඒ නිසා සරුවත්සන් ඉතාම කරුණාවෙන් ඉතාම ප්‍රත්‍යාවෙන් මතක් කරනවා ආනාපානි හරියනවනම් ඕනෝයි සංඥාව ඒ විදිහට විරංජනී වේගණ යනවා. තුනී වේගණ යනවා, දුරු වේගණ යනවා. ඒක කවදාකවත් එකවර එන්නේ නැහැ. කිසිම කිසි යන නිසා ඉස්සර ඉස්සර කරපු වැරදි වලින් දිගටම මේ කාය ජීවිත নিরপেক্ষව අන්නතර සංඥාව දාන්න දැනගලා නොදන්න සංඥාවට ආස්වාද ප්‍රසාදයක වෙනස නැති වුණා. ඒ අරමුණ අතර වෙනසක් නැති වුණා. ඒක දිගේ යන්නේ. අන්න එහෙම වෙච්ච මනුස්සයෙක් නම් මරණය කිට්ටු වෙනකොට අර තරම්ම තක්කම ඔක්කොම කලපලයක් එන්නේ. ඒ නිසා සර්වඥාශී රාහුල ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා. රාහුලේ උඹ තන තියෙන වෙලාව ආනාපානේ තියෙන තැන සෑම ප්‍රතිකරක්ම සෑම දෘෂ්ටි කෝණයක්ම දැකලා තිබුණා නම් මරණ මොහොතදී පිට වෙන අත්‍යව හුස්මත් දැක දැක දන දන තමයි සිද්ධ වෙන්නේ. කලකොල වෙන්න දෙයක් නැහැ. දැන් ගන්න තව හුස්ම තුනකින් ඉවරයි. එනිසා හරියට ඔබට පත්තු කරන්නේ ඉස්සලා අවරෝහණ ගණන් කරනවා වගේ කීයකේ. 7යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි කියලා වුණා. ඉතින් ඒකට ඇස්සලා ඉන්නේ. එතකොට මේ මනුස්සයා මාරේ ඇවිල්ලා දීපන් ඕක කිව්වට ගන්න දෙයක් නැහැ. ඒක ඕන ගණන් කියලා හිතන්නේ. අන්න ඒ සංඥා වෙනක ඇතිකරන්න අපිට දවසක් ඇතුළත කොච්චර අවස්ථා හම්බ වෙනවද? මේ මහානන්දියා බැමිණි බමුණ ගමන්ගේ දුව බුදුහාමුදුරන දෙන්න මේ දේශිස් මහා පුරුෂ ලක්ෂණ සහිත පුරුෂයාට දෙන්න ඇවිල්ලා පුදන වෙලාවේදී සර්වචනාංශයේ මාගන්ධිය ගැන කිව්වේ මේක හරියට මේ තණ්හාර තීරාගා වගේ අර තුන් දෙනා ලක්ෂණ කොටක් තමයි දෙපත් කරලා බැලුවේ නෑ මේක අසුචියෙන් පිළිච්ච සායම් කරපු කලයක් වගේ දික් කරන මහා කකුලේ මහා පටැඟිල්ලෙන්වත් මම මේක අල්ලන්න වටින්නේ නෑ කියලා මේ මාගන්ධිය මේ මහා දෙන්නාගේ දුවටයි කිව්වා දුව මේක නරකට ගත්තා මහා දෙන්නා හරි පැත්තට ගත්තා හරිගස්සර බස්සාරුත්නාංශයේ මේ සූත්‍රය අවධාන කරන්න ඒ කියන්නේ මාගන්ධිය වහන්සේ මේ සුත්තිනිපාතේ තියෙන බොහෝ වටිනා සූත්‍රයක්. ඒකෙදි මේක කිට්ටු කතාවක් කියනවා. උන්වහන්සේ කියනවා සංඥා විරත්තං විරත්තස්සන සම්තිකන්තා. පඤ්ඤා විමුක්තස්සන සම්තිමෝහා. යම් කිසි කෙනෙක්ගේ මේ සංඥාව දැඩිව අරගෙන නැත්නම් ඔහු තුල කවදාකවත් ගැට නැහැ. ස්මූත් ෆ්ලෝ එකක් තියෙනවා. ඕනම තැනක අපේ ගැටීමක් ඕනම තැනක මේ ප්‍රශ්නයක් ඇති කරගන්නන්නේ දෙන්නේ එකම දෙයක් ගැන සංඥා දෙකක් ගත්ත ගමන් ඉතින් මරාගෙන බැලුවා. ඒ තරමටම භයානකයි මේ සංඥාවෙන් අපිට කරන වෙනස. ඒකෙන් තමයි පඤ්ඤාවේ මුත්තසන සංකි මොහ. මේ ප්‍රඥාවෙන් අපි තේරුම් ගත්තොත් අපි අතර මේ පෘථක් ගතිය. විවිධ රුචි විභින්න රුචිකත්වය කියලා කියනවා. විවිධ රුචිකත්වය කියන්නේ තන්නේ කරන අපේ පෘථක් යන කම. අපි මේක හුවා දක්වන්න මේ මේ පුදුමාකාර විදිහට එකිනෙක අතර නම් වනම් වෙන් කරගෙන ආකම් වෙන් කරන ಜಾති වෙන් කරන නමුත් අපේ මූලිකව ඇත්ත ඇති ඇතිර දැක ගන්න පුළුවන් මේ මානව හිතට බැසගත්තා නම් අනුසත්‍යයට බැසගත්තා නම් ඉස්සෙල්ම එකයි මොනම කාලෙකවත් වෙනසක් දකින්න බෑ අර මොලේ පිළිබඳව කිවිච්ච පොතක ඒ මනුස්සයා කියනවා මේ පොත ලියන මම මොලේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියන්නේ නැතුව මම මේ පොත ලියන්නේ ඉස්සෙල්ලා නැරුණොත් මේක ගත්තොත් මේකේ ඇක්චුලි බර කිලෝ කමාරක් විතර තියෙයි. මෙන්න මෙච්චරයි මේකදී. දැන් මේ පොත කියවන ඔබ මරුණට පස්සේ ඒකත් අරන් ගත්තාම ඔච්චරම තමයි. අපි දෙන්නගේ මේ ද්‍රව්‍යවල එක මොනම තාලෙන් බලවත් වෙනසක් නැහැ කියලා. එහෙම තියා මේවා ද්‍රව්‍යවලට වෙන් කරලා මොලේ වශයෙන් යන බැලුවත් අපි දෙන්නගේ වෙනසක් නැහැ. මේ දෙකේම තියෙන එකමයි. ඒ වුණාට අපි කොච්චර කියන්නේ භාෂි වෙනවද? මගේ රුචිකත්වය ඒක නෙවෙයි. මට මෙහෙම ඕනේ. මම නම් මෙහෙමයි. ආන විදිහට කියන්න ගියාම තමයි අපි අතර මේ තුවන් තුවන් පේසින්නම් ආදි වශයෙන් උඹ තෝ මම අරක මේ කියන බැනලි තේසන වාච මේ පරුස වාච සේරම ඉන්නේ මෙන්න මූලික අපිට හම්බෙලා තියෙන මේ ඇත්ත ඇති දැන ඇත්තට දැනගැනීමේ මූලික ප්‍රඥාවට උඩින් වැහිලා තියෙන මේ පුංචි සංඥාවක් නිසා මේ සංඥාව ඉස්සල්ලාම කුඤ්ඤ ගහගන්නේ පළපදියම් වෙන්නේ මේ ධාතු කොටින් මත ඇති වෙච්ච මේ දෙසිස් කොටාස මත දෙසිස් කොටාසෙන් ඇති වෙච්ච මේ කායත් උපදාන කරන තමයි. ඒ කියන්නේ කය කය බිඳී මරණයෙන් එන්න ඉස්සර වෙලා. ඒක හොඳට වෙන් කළ දැක ගන්න පුළුවන්කමක් ශක්තියක් අපිට තියෙනවා නම් අපිට මරණය මේ ක්ෂණික මරණය වශයෙන් අත්දැක ගන්න පුළුවන්. ඒ අත්දැකීමේදී අපේ සංඥාව මේ විදිහට වැටීම මානසික දුර්වලකමක් ඇති, බයලජ්ජ නැති ඕනම කෙනෙකුට මායික මේ මානසික රෝගයක් වඩපත් වෙන්න පුළුවන්. ඔව් සාක්ෂි සම්පන්න මනසක් ඇති, බයලජ්ජ ඇති කෙනාට බුදුහාමුදුර මේ කියලා තියෙන බව දන්නවනම් මේක වැලිය ලොකු පරිශන කාර්ය පරිශනක් ලෝකයේ ඇත්තෙමත් නැහැ. මේක සඳහා කිසිසේත්ම බාහිර දෙයක් නැහැ. කිසිම උපකරණයක ඕනකමක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ වර්තමාන වශයෙන් එක්ක ආනාපාන. එහෙම නැත්නම් සක්මන. එහෙම නැත්නම් වෙන එදිනෙදා අපි වැඩ කරනකොට ඒ තන ඇතිවෙන අර කියන ඇතුළත හිත නතර වෙලා එහි ඉඳගෙන ඒක ඒකෝදි භාවයකටපත් වෙනවා. සමාධිගත හිතින් බලන්න පුළුවන් නම් හැම තැනකම ධාතු මනසිකාරයෙන් තොර වෙන මොනම දෙයක්වත් නෑ. අත උස්සනකොට අපිට දැනෙන්නේ සක්මන් කරනකොට පය උස්සනකොට අපිට දැනෙන්නේ මේ පඨවි ධාතු වායු ධාතු බවට මාරු වෙනවා. වායු ධාතුනේ තේජෝ ධාතු. තේජෝ ධාතුනේ ආපෝ ධාතු වලට ඒ ධාතු ස්වභාව වලට මාරු වෙනවා ඇර මේක වෙන මොනම දෙයක්වත් නැහැ. ආන්නේ විතර බැලුවා නම් මේ සංඥාව අර තක්කමුක් වෙලා මරලා යන්නේ. හදිස්සියේදී අපිට පහර දෙනවා වෙනුවට අපිට ඉස්සරහ කරගෙන ටික ටික ටික ටික හසුරවන්න පුළුවන් ගැටිකට එනවා. ඒක නිසා මේ ගාථා විවර කරන්නේ සංඥාංච දික්ඛින්ච යේ අංකයේසු යේ සංගත තේ සංගතයන්තු විචරಂತಿ ලෝකේ යම් කිසි කෙනෙක් මේ සංඥාව දැඩිව ගත්තා නම් යම් කිසි කෙනෙක් මේ මම දාන්නවා මටයි දැනුම කියන්නේ කියන එක අල්ලගත්තා නම් තේ ගතයන්තු විචරಂತಿ ලෝකතමින් වාද කරමින් හැපෙමින් ඉතින් ලෝකයේ විදින පටන් ගන්නවා. මේ මනසට ඉන්න බෑ ඒක තමයි. ගායෙන්න පටන් ගන්නවා. නලියන්න පටන් අරගන්නවා. ඒක තමයි කෘතඥගතිය ඇති. භූත ස්වරූපේ නමගේ ගතිය පෙන්වන්න පටන් ගන්නවා. යම් තැනක අපි දහස් මනසකාරයට ආවනම් එක්ක දෙකක් කොටස පැත්තට ඇවිල්ලා අපි මේ අභ්‍යන්තරවර්ති එකතන නතර වෙන ගැටීම් සහ චරණ ගති නතර වෙලා සංකිට්ඨති සංනිශීදති ඒකෝදී හෝති සමාධියදී කියන තැනට ආවන මොනම තාලෙකව කවදාකවත් Tamange හිතවත් ඇසුරේ කියන අර ඉන චතරෙක් කියලා කියන්නේ එකිනෙකට කතා කරන කතියවත් එන්නේ නැහැ. ඒ කෙනාට කවදාකවත් කෙනෙකුට ඔප්පු කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැ. කෙනෙකුට ගහපා දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඇත්ත ඇති ඇතින් බේච්ච නිසා. ඒ අනුව මේ ධාතුමන විකාරයට ගියා නම් ඒක ඕන වෙලාවක යන්නත් පුළුවන්. ඒකුරුත් ඇති කරගත්තා නම් ඒක අපිට පුදුමාකාර ආරක්ෂක වළල්ලක් වගේ. නැත්නම් බංකරයක් වගේ ඕනේ තැනකින් මෙතන බැස ගන්න පුළුවන්. ඒ ධාතුමන විකාරයට ගියාට පස්සේ මහා පුදුමාකාර හාස්‍ය ජනකයි එහෙම තමයි ජීවිතයේ තියෙන විහිළු ස්වරූපේ හොඳට පේන්න පටන් අර ගන්නවා. මොකද පඨවි කියලා කිව්වහම පඨවි ධාතු කියනවා අපි මේ පෘථුවි කියන වචනේ හදාගෙන තියෙන මේ අල්ලන්න පුළුවන් ගොරෝසු දේවල්. ඒක තියෙන්නේ අජත්තං පච්චත්තං කක්කලං කරිගතං. ඇතුළතින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ගොරෝසුකමයි රාලු ගතියයි. ඒක කියනවා අපේ ඥානදත දිව කොණෙන් අත ගහලා දීවකණ අත ගන්න නෙමෙයි දීවකණෙන් අල්ලලා බැලුවොත් අපිට තේන ඕන ගොරෝසු ගතිය. ඔන්න ගොරෝසු ගතිය තයි පටවි කියලා කියන්නේ. එහෙනම් මේ පෘථිවි ධාතුවට නෙමෙයි පෘථිවි කියන්නේ මේ පොළොවට නෙමෙයි. අන්නේ විදිහේ පටවි ධාතුව අපි අඳුනා ගන්න නම් අපි ගොරෝසුකම අර වගේ දිවෙන් දතක් අත ගහලා අපේ ගන්නවා කියනවා දැන් අරදී අපිට මේ වරුද්දට මම කියන්නේ දිවෙන් ස්පර්ශ කරලා බලනවා නම් ඔන්න ගොරෝසු ගතිය තියෙනවා. මොක කවදාකවත් මේ ගොරෝසු ගතිය ඝනි කර තියෙන්න බෑ මුරුදු ගතියට සාපේක්ෂව තමයි ගොරෝසු ගතිය තියෙන්නේ. දීවකොන මුරුදුයි දහක අග ගොරෝසුයි ඒ නිසා අපිට ගොරෝසු ගතිය පේනවා. නමුත් අපි හොඳට බැලුවොත් දිවේ තියෙන මුරුදු ගතියත් එකනමයි. ඒ මුරුදු ගතිය නැතුව ගොරෝසු ගතිය දැක් ගන්න බෑ. නිසා ලෝකෙදී නම් ගොරෝසුයි මුරුදුයි කියලා කිව්වහම සම්පූර්ණ කොන් දෙකක්. නමුත් පඩවි කියන ධාතුවට ආවම දෙකම එකේ ලකුණු දෙකක් විතරයි. ඒ නිසා අපි යම් කිසි වෙලාවක අපේ කර උඩ බරක් තියෙනවා. තව ගොඩාක් දුර මේක උස්සගෙන යන්න ඕනේ කියලා අපිට විශේෂ දුකක් කරදරයක් ආපු වෙලාවක මේ දෙන පටවි ස්වරූපයට අපිට හිත යොදා ගන්න පුළුවන් නම් ඒ පටවි ස්වරූපයට සාපේක්ෂව කයේ තියෙන මෘදු ගැටේ නිසා තමයි අපිට බර දැනෙලා තියෙන්නේ. අපිත් අපිට අර දුකක් ආවෙලා කවදාකවත් කයේ මුරුදුකමකට හිත යන්නේ අපි එක පැත්තයි අල්ලන්නේ ඊට පස්සේ ඒක බිම තියෙනකන් ඉතින් කල්පල වෙනවා ඒ නිසා ඕන තැනක ඕනම දුකක් ආවොත් ඒ දුක පිටිපස්සේ සැපක් තියෙනවම ඕන තදගතියක් තියෙනවා එතන මුරුකතිය තියෙනවා ඕනි මෙලෙකතියක් තියෙනවා ඒ තදගතිය තියෙනවා ඕනි බරගතියක් තියෙනවා නම් ඒ බරගතිය යටපැත්තේ සහලුගතියක් තියෙනවා ඒ නිසා අපි ධාතු අඳුරන්න යනකොට අල්ලන්නේ ගරු ලකුණු බලලා. ඒ කියන්නේ ගොරෝසු ගති, ඡඩ ගති, බර ගති. ඒ මොකද ඊට සාපේක්ෂව මුර්ධු ගති, සහැල්ලු ගති සහ සුමුදු ගති හිතට ස්පර්ශ වෙන්නේ හිත සමාධිගත වෙන්නේ නැතුව. නිසා ගොරෝසු ගතියෙන් ඇල්ලුවා අල්ලලා හිමීට හිමීට හිමීට එම යා සමාධිගත වේගන එනකොට ඒක සිවුම් ගති පේන්න පටන් ගන්නවා. ආනාපානෙත් ඉස්සලා අපිට වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන පිරිමා දින ගොරෝසු පීරි ගාන ගතිය තමයි බුදුහාමුදුර අල්ලලා දීලා තියෙන්නේ. වහය පොට්ටබ්බේ. ඊට පස්සේ කියන පීරි ගාන ගතිය ඇතුළු වීමේ පිටියෙදි වෙන් කරලා දැක්වන්න පුළුවන් බලන්නේ. බලනින්නකොට ඉන්නකොට ඔගේ ඒ ගොරෝසු ගතිය නැතිලා ඒතුළු සුමුදු ගතිය එන්න පටන් ගන්නවා. ඒකමයි. ගොරෝසු ගතිය කාශයක අනිත් පැත්ත වගේ. ඒක දිගේ යනකොට යනකොට යනකොට ඒ ගොරෝසු ගති සුමුතු ගති වගේ දේවල් කවදාකවත් මේ එක තැනක බැඳිලා ඊමැසි පොදිය වටේ ඇවිදිනා වගේ කිසිරියන්නේ නැතුව දෙන්න හේතු වෙන්නේ ආපෝ ගතිය. හරි බන්ධන ගතිය ආබන්ධන ගතිය. ඒ ආපෝ ගතියකින් තොරව කවදාවත් පඨවි ධාතුවට නොවිසිරි පවතින්න බෑ. අපි රාජකාග්ගේ බලන ඉන්නකොට හොඳට සිම් වේගන යනකොට එතන බින්දු බින්දු කණාමැදුරු එල ගන්නවා වාගේ එනනම් වසෝ කරකට වහිනා වගේ කොද්දා චලන පේන පටන් නමුත් මේ චලන කවදාකවත් පුවක් චිත්තකලේ යවගේ විසිරලා යන්නේ. එතනමයි නලිය නලිය තියෙන්නේ. ඒ සීමාව ඇතුළේම. අන්නේ සීමාවකට කොටු කරන ගැටේ කියන ආබන්ධන ගැටේ. එකට එකතෙන් කරන ගැටේ. අග්ගලගුරු ටික කරන පැන් ටිකක් දැම්මට පස්සේ අපිට ඒක ගුලි කරන්න පුළුවන්. පැන් වැඩි වුණොත් වැගිරෙන ගැටේ. අඩු වුණොත් බඳින ගැටේ. නිසා පඨවි ධාතුවට කවම කවදාකවත් ඉතුරු ධාතු තුන නැතුව ඉන්න බෑ. පඨවි ධාතුවේ තියෙන ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් එකතු වෙනවා. තීජෝ ආපෝ වායෝ කියන නැතුව පඨවි ධාතුවට ඉන්න බෑ. එතකොට යම් කිසි දෙයක් තියෙන බවට අපිට වැටහෙන එක චලනයක් කියනවා නම් තමයි. නාලියන ගැටයක් කියනවා නම් තමයි. එනන්ට අපි කියන මැරිලා කියන්නේ. නමුත් මැරිච් එකක් උනත් මයික්‍රොස්කෝප් එකට දාලා ඒක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලුවොත් ඒක ඇතුලේ තියෙන මේ හැසිරීම් ස්වරූපේ එකම චිත්තක්ෂණයකවත් නතර දාන එක හුදු ශක්ති ප්‍රවාහ පමණයි. අන්නේ නලියන ස්වරූපේ තමයි වායෝ ධාතුවේ ඇති. ඒකට පුදුමාකාරයි. ඒක අනිත් පැත්ත මොකද්ද? ධර්ම ගතිය. බුදුරජාණන්ගේ දේශනා කරන මහ පොළොව දරලා තියෙන වාතය. අපේ වාතාමාරු ආවට පස්සේ තමයි අපිට සමබරව ඇවිදින්න බැරි. ඒ නිසා අපි සක්මන් කරනකොට හොඳට පේනවා මේ ලෝකේ මේ මිනිස්සයා එක කකුලක ඉඳලා අනෙක් කකුලට මාරු කරනකොට තනි කකුලෙන් මේ හිටගෙන ඉන්නේ. බැලන්ස් එක තියෙන හැටි. අපිට දැනෙන්නේ නැහැ මේක දුවගෙන යනකොට එහෙම කොහොමද මේ එකලස ගෙනියන්නේ කියලා මේ ෂේරම කරලා දෙන වායව දාපි. ඒක හොඳට තේරෙනවා කකුලේ තනි කටුවකට කුළුක් වෙච්ච දවසක ඔන්න තේරෙනවා කකුලක් කියලා කකුල ගන්න කොච්චර අමාරුද. නැත්නම් ආතරයිදී ඡගිලා ධනි සමාරු ආපු දවසේ තේරෙනවා කොච්චර අමාරුද මේ එක කකුලක තියෙන මේ සහයෝගය නැති වුණාට පස්සේ. අනිත් විදිහට මේ වායු ධාතුව හැම තැනම වැඩේ. නමුත් අපි ඒක වායු ධාතුවක් විදිහට බලන්නේ මේ කකුලක් විදිහට බලන්නේ. ඒ වෙනුවට අපි වායු ධාතු බැලුවොත් පඨවි ධාතුවේ කවදාකවත් ආපෝ තේජෝ වායු ධාතුවක ඉන්න බෑ. ඒක නිසා එක තැනකින් අපි වාක් වේලාවට මේ ආනාපානේ ඔය වෙනකගේ පටවි ස්වරූපේ පටන් ගන්නවා. නමුත් ඒක හොඳට බලහින් කිව්වොත් ඒක තියෙන රාමුව, ඒක තියෙන චලන ගතිය, ඒක මේ ශරීරයට නොදැන්න විදියට උණුසුම සිසිලට සමබර නිසා අපිට දැනෙන්නේ නැත්නම් පොට්ටක් උස්න වැඩි වෙච්ච ගම ඔන්න රස්නයයි කියලා දැනෙනවා. උණුසුම අඩු වෙච්ච ගමන් සීතලයි කියලා දැනෙන. ඔන්න එතකොට පටවි අපිට ආපෝ ධාතුව තේරෙනවා. නමුත් සමශීතෝෂ්ණ අවස්ථාවේ පට උෂ්ණ ධාතුව තියෙනවා. තීජෝ ධාතුව තියෙනවා. ආන්නේ විදිහට බලනකොට අපිට මේ අනුන්ගේ දිග පළල බැලී අනුන්ගේ අගතු කෙහිවිලි වෙනුවට අන්නේ ආනාපාන දිගේ හෝ නැත්නම් සක්මනේදී හෝ නැත්නම් අපේ පය ගලක හැප්පිච්ච වෙලාවකෝ ඒකේ තියෙන ධාතු කොටසේ බලන්න පටන් අරගත්තොත් ඒක ඇතුළට කිඳා බැස්සොත් සීමාන්තික ශක්ති ප්‍රදේශයක් සත්‍ය ප්‍රදේශයක් පේන පටන් ගන්නවා. ඒකේ තියෙන වටිනම දේ මත පැටහිච්ච දේ නැත හිච්ච දේ තමයි මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකට එකමමක් දෙන්න තරම් අපේ මේ ලෝකෙ විහිළුයි. අපි ගොරෝසු ගැටි ටෙන්ෂන් එකට දෙකටම පටලයි කියන්නේ. උෂ්ණ ගැටිට චිත්‍ර ගැටිට දෙකටම තේජෝ කියලා කියනවා. වැగిරෙන ගැටිටයි බඳින ගැටිට දෙකටම ආපෝ කියලා කියනවා. කම්පන චංචල ගැටිට සාධාරණ ගැටිට වායෝ කියලා කියනවා. ඒක කියලාදී එක වෙලාවකට දකින්න මේක එක මොනක් පමණයි. කවදා හරි ධාස්මනිකාරය සම්පූර්ණ වෙනකොට ඒක අනික් මොනස දැක ගන්න තරම් අපි ඒකෝටි භාවයකට එනවා. අපි අම්තනක පටවි දහකියේ ගොරෝසුකම දැක්කනම් අනිවාර්යයෙන්ම අපේ හිතේ දෙනවා මේ ගොරෝසුකම පේන්න සුමුදු ගැටියක් තියෙනවා. නැත්තම් ගොරෝසුකම පේන්න විදියක් නැහැ. කේවල ගොරෝසු ගැටියක් ලෝකේ නැහැ. ඒක තියෙන සංසන්දනාවක්. මේ නිසා අපි හිතමු අපි මේ මිදගෙන ඉන්නකොට මේ වලලු කර ඇටේ, මේ ජනිකතු ඇටේ පොළොවට වැදින තද ගැටිය වැටේනවා. පොළවේ තද ගැටි වැටෙන. ඉතින් අපි ඒ නිසා කකුල මාරු කරනවා. එහාට කරනවා. නමුත් අපි ඒකදී හොඳට පුංචි ප්‍රමාණයේ වේදනාව එනකොට මේ තද ගැතිය මෘදු ගැතියකින් තොරව ලෝකෙ පවතින්න බෑ. ඒ නිසා ඒක පිළිබඳව කකුල මාරු කරන වෙනුවට කකුලේ මෘදු ගැතිය කියනවා පොළවේ තද ගැතිය කියනවා මේ වෙලාවදී අපි පටවි කියලා අඳුරන පොළවේ තද ගැතිය විතරයි. නමුත් අපි හොඳට විවේකීව බැලුවොත් ඒකට සාපේක්ෂව පය මෘදු නිසා පයට වේසක් ඇවිල්ලා තියෙනවා. ඒ පය කැඩෙන්න පිටින් නැතුව අල්ලලා දීලා තියෙන ආපෝ ගැතිය. පොළවේ තියෙන සීතල ගැතිය උණුසුම් ගැතිය දැනෙන පයට ඉතිරි වෙනස් උණුසුමක් සිදුනක් තියෙන තියා. ආදි වශයෙන් එක ධාතු කොටසක් පිටේ ඇතුළට බැසගත්තොත් ඒක සම්පූර්ණ ධාතු මනසිකේ සම්පූර්ණ වෙනකොට හොඳටම පේන පටන් අර ගන්නවා ච ධාතුරෝ භික්ඛු අයං පුරිසෝ. අනේ මේ පුරුෂය කියලා කියන්නේ ධාතු හයක් පමණයි. ආපෝ ධාතු ආපෝ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු හැම කෙනෙකුම මේ හය අකින කිසිම වෙනසක් නැහැ ඒ වෙනස නැති බව දැනගන්නකොටම නොදක බැරි දෙයක් තියෙනවා ගස් කල් වල කියන පඨවි ආපෝ තේජෝ වායෝත් එක මේ පඨවි ආපෝ තේජෝ වායෝ කිසිම වෙනසක් නැහැ අජ්ජත් පටවි ධාතු බාහිර පටවි ධාතු පටවි ධාතු රේවේසා ඇතුළත පටවි ධාතුවක් බාහිරේ තියෙන පටවි ධාතුවක් හුදු ධාතු පමණයි මරණය වෙනකන් තමයි අපි මේ අදෝකේස මත්තකා රචපරියන්තං උද්දම් පාදතල අදෝකේස මත්තකා රචපරියන්තං කියලා කියන පාද පාදයේ උඩ කිස්සොල්ලේ යට හැම පරියන්ත කරගෙන තියෙකේ තමයි අපි මේ පටවි වශයෙන් ධාතු වශයෙන් අප වශයෙන් බලන්න කැමති නැත්තේ මරණ වුණාට පස්සේ ඒකත් නිකම්ම නිකන් ධාතු පමණ. ඒකකොට ඒකත් ලෝකෙටයි තිබෙන. ඒකකොට ලෝකේ පටවි ධාතු මේ පටවි ධාතු අතර කිසිම වෙනසක් නැහැ. අන්නේ ධාතකට කියනවා ඒ සතා මලේය. ඊට පස්සේ ඒක කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දැන් කල්පනා කරන්න පුළුවන් වෙලාවේ. තාම මරණය වෙලා නැති නිසා දැම්මම මේ පස්සේ බාහිර කියන පටවි ධාතුවත් අභ්‍යන්තර කියන පටවි ධාතුවත් හුදු ධාතු. එනකම් භෞතික විද්‍යානුකූලව බැලුවා නම් පැහැදිලිම ආනිසංසය තමයි මෙතෙක් කල් ගෙනාපු නිත්‍ය සංඥාව ශෝකයේ තියෙන මේ සහතු වෙනස් වෙන ස්වරූපේ බලනකොට නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාවෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඒක සුඛයි සුභයි කියලා ගත් එක අසුභයි දුක්ඛයි කියලා පේන්න පටන් ගන්නවා. එතකොට නිත්‍ය සුඛ සුභ ආත්ම කියලා ගත්ත සංඥා අයින් වෙනකොට සංඥා විරත්තස්සන සම්ති කාන්තාව. ඔහුගෙන් ලෝකෙට කිසියම් ගැටුමක් ඉතුරු වෙන්නේ නැහැ. කුචි අනිකන් වල පරස්පරයක් ඉතුරු වෙන්නේ ඕන තැනකට හැඩ ගැහෙන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා කොහොමද කියනවනම් වතුර දාපුවම තේම ඕනෙම භාජනයකට ඒ වතුරට පුළුවන් භාජනේ හැඩේ ගන්න. නෝ කණේ තියෙන කරන්න බෑ. ඒ නිසා අපේ හිත ඔලොමොට්ටල වුණොත් සංඥාව තද වුණොත් අපි ඝණයක් භාජනයකට දාන්න හදනවා වගේ ඒක අඩු කරන්න පොළවේ ගහන්න වෙන එක අඩු කියන්නේ. පොදු වතුර පා ගන්න දෙයක් නැහැ. දාපු ගමන්ම හැදී ගන්නවා. වාතයක් වුණොත් අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට මේ දහසුත් එක්ක හැප්පිලා චක්කුණු පංචස්කන්ධය කියලා මේකට අපුල කරන එකක් වැඩක් නැහැ. ඒකත් ඒකට ද්වේෂයට යන්න පුළුවන්. එනිසා මේ ශරීරයේ තුනාවල කවල පොළ මේකේ තියෙන මේ සුන්දරකම් බල බල හිතුවොත් මේ කාමසුකල්ලි කාණකට යන්න පුළුවන්. මෙන්න මේ දෙකෙන් මැදි රින්ගන තැන තමයි දහස් මනසකාරය කියලා කියන්නේ. ආශිවිසෝපම සූත්‍රයේදී පුදුමාකාර ලස්සන උපමා වගේ සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. මේ හතර මහා භූතයෝ චිපිච්ච සර්පය හතර දෙනෙක් වගේ කියන්නේ. ඒක වෙනමයි වක්ලාට ඔය මේ කන්ද පරිච්චි කන්ද විරිචේ සර්පය හතර දෙනෙක් විවිපක්ෂේ මේ මෙත්තන් මෙත්තන් ඒ රාපතේ ඉන්නේ කිය. ඒ සර්පය හතර දෙනා ස්වභාවයෙන් ගත්තත් ඕනම විදිහට වෛද්‍යවරයෙක්ගෙන් අහන්න නයාගේ විෂය පොළොංගගේ විෂය එක එක ධාතු වලට තමයි ගහන්නේ. නෑ ගැහුවක් ගහන්නේ වායෝ ධාතුවට ස්නායුවට. පොළඟ ගැහුවක් ගහන්නේ ද්‍රවයට ලේ ධාතුවට. ඒ වගේම තව දෙන්නෙක් ඉන්නවා මේ ධාතු හතරට ඒගොල්ලෝ ගැහුවොත් එහෙම ආයෙ මොකොත් නැහැ ඒක චිත්තක්ෂණය කියන්නේ මරලා දාන. කොහොර විශේෂයිතයි කියන්නේ ආශේෂ සත්තුකය. ඉතින් මේ මිනිස්යා මෝඩයා තකතිරුවා මොකද කරන්නේ? මේ ධාතු හතර අර විෂ්ණු දෙවියෝ නැත්තම් ශිව දෙවියෝ ඇඟේ සර්පයෝ පටලගෙන කොහොම තෙදක් කළානේ. ඒ වගේ මේ ධාතු හතර ඇඟේ පටලවාගෙන පෙනෙනවා සරුවත්යන්සේ බෙලේ එකෙක් පැකිලා ඉස්සරහින් පෙනේක උප්පගෙන ඉනවා. තව එක්කෙනෙක් බෙල්ල වැටලා පිටිපස්සෙන් පෙනේක උප්පගෙන ඉනවා. තව කෙනෙක් වම් බාහුවේ පැකිලා මෙහෙ පැත්තෙන් පෙනේක උප්පගෙන ඉනවා. තව කෙනෙක් දකුණු දහයෙන් බාහුව පැත්තට දකුණු පැත්තෙන් පෙනේක උප්පගෙන ඉනකොට මේ මනසයි කියනවා මම දැන් හරි දෙදවත් කෙනෙක්. ඒ හතර හතර දෙනෙක් ගියම ආණ්ඩිය වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා මොහොතකට රස විඳිනවලු මම මේ දේවත්වයටපත් වෙලා ඉන්නේ. ඒකෝන සත්පුරුෂයෙක් කියලා කිව්වොත් එහෙම මිනිස්සු එක එක කෑම ඉන්නවනේ තව කෙනෙක් නිදාගන්න ඉන්නවා. තව කෙනෙක් නාන්නේ ඉන්නවා. තව කෙනෙක් වෙන දෙයක් ඉන්නවා. හතර දෙනා කවදාකවත් සම්පූර්ණ කරන්න බෑ. හතර දෙනා හතර જાතියක් කියන්නේ. එක චිත්තක්ෂණයක් පිටිචලම. මාරාන්තිකයි. ඒ නිසා උතන රස විඳින දෙයක් නෑ. ඒකෙන් ගැලවියන් කියන. ඒ වගේ තමයි මේ ධාතු අතර එකක් කිපුණොත් යන්තමට කිපුණොත් පුදුමාකාර ලෙඩ අපට ගෙනත් තියෙනවා. නමුත් මේ ධාතු හතර තමයි අපි මේ කවන්නේ, පොවන්නේ, නාවන්නේ, සත දෙන්නේ තේරම කරන්නේ. එතකොට අපි මේ කරන්නේ මේ ආශිවිෂ සහිත හතර දෙනෙකුට මේ නොදැන පුදුමාකාර කලකලා ඉතින් අපි හිතනවා නම් මේ හතර දෙනා අපිට කවදාරි සපක් දෙයි මේ හතර දෙනා කවදාරි අපිට අභිවෘද්ධිය සලකයි මේ හතර දෙනා කවදාරි අපිට සලසුන් කළ සුඛය දෙයි කියලා කවදාකවත් වෙන්නේ නැහැ කියලා කරුවත් නැති දේශනා කරනවා ඒ නිසා අපිට තියෙන ඒවා පිළිබඳව ද්වේෂය උපදවාගෙන පැත්තකට වෙන එකක්. එහෙම නැත්නම් මේවා අසාමාන්‍ය විදිහට කාමච්ඡන්දය උපදවාගෙන, කාමාශාව උපදවාගෙන ඒ ප්‍රතිවිරුද්ධ ලිංග සහිත පුද්ගලයන් එක්ක ඒ කරන එකක් නෙවෙයි. මේ දෙක අතර දහස්මස් පාඩේ දානවනම් අන්තිමට අපිට තේරෙයි බාහිරේ තියෙන පටවි ධාතු ඇතුළේ තියෙන පටවි ධාතු ප්‍රමාණයයි. ඒ වගේම මේ පටවි ධාතුවේ සද ගතියයි මිල ගතියයි එකට තියෙන. මේ පටවි ධාතුවර කවදාකවත් අනෙක් ධාතු නැතුව ජීවත් වෙන්න බෑ ආදි වශයෙන් බලනකොට මේ ධාතු මනසට හිත ගියාට පස්සේ අපේ හිතේ විදිරෙන්න පුළුවන් ප්‍රදේශයේ ඒ වගේම දැන කියා ගන්න පුළුවන් දැනුම ප්‍රමාණය පුදුමාකාර ප්‍රදේශයක් ඒකට යනකොටම අජත්තම් සම්තික්ති හිත එකපාරට ඇතුලේ හිටිනවා සම්නිශීදේශයට ලඟ ගන්නවා ඒකෝදි හෝති එකම හිතක් පාඩපත් වෙන දෙතාවර වෙන්නේ නැහැ සමාධියදී මේක තමයි හොඳ ලක්ෂණ ටික පෙන්වන්න තියෙන්නේ සත්‍යයේ තියාගන්න ඕනම වෙලාවක. ඉරියව්වක වේවා, එහෙම නැත්නම් සම්ප්‍රඥානියක වේවා, දෙචිස් කොටසක වේවා, ධාතු මනසකාර හෝවා, එන්නකොට මේක පාරට හිත ඇතුළට යන ගතියක් තියෙනවා. මේකෙන් තමයි අපිට ඉදිරියට කරන්න තියෙන මේ එක එක ධාතු කොටසවල තියෙන අනිත්‍ය භාවය දුක්ඛ භාවය අනාත්මයි තාමත් ලේසි තේරුම් ගන්න. අවශ්‍ය කරලා තියෙන්නේ මේ මමය මේ මගේ කියලා මේ පු탁 පු탁 වශයෙන් අපි වෙන වෙන වශයෙන් කියාගෙන ඉන්න හදන දේ පොදු භාවය. ඔක්කොටම පොදු ධාතු මනසිකාරය හිත යෙදුවන ඒ ධාතු මනසිකාරය වැඩ කරන්නේ කවවම කවදාකවත් අපේ මන අපිට නෙවෙයි. ඒක කියනවා වෙනම න්‍යාය. ඒ න්‍යාය තමයි ඒක වැඩ කරන්නේ. දැන් අපි හිතන මේක මගේ කියලා ඒක හිතාන ඉන්න තාකල් අපි ඉන්න පතුලවිල්ලක සංඥා විරක්කස්ස අපිට ඒ සංඥාවෙන් අයින් වෙන්න වෙනවා. සංඥා විමුක්තස්ස ප්‍රඥාව මේක දිහා බැලුවනම් නිසන්ති ගන්ධාන සම්ති මොහා. කවුරුත් එක ගැටෙන දෙයක් නැත්තේ නේ. මේ රදවට හම්බෙච්ච පතරෙද්ද වගේ කොහොදලා අපව දෙන එකයි තියෙන්නේ. ওই රෙද්දෙන් අපිට ඇති වැඩක් නැහැ. අපිට තියෙන මේක කොහොදලා අපව දෙන එක විතරයි. ඒකේ නම්බුවක් අපට නැහැ. ලස්සනුමයි කියලා හෝ තරුණුමයි කියලා හෝ වයසක කියලා මොනම දෙයක් ගන්න දෙයක් නැහැ. ඒක සේරගෙම වෙන්නේ අපි වර්තමානයේ ධාතු මනසිකාට ඉන්න තියෙන දොර කසා ගන්න එකයි. ඒක නිසා දරුවත් අනාංකාර විදිහට ඉරියව් හතරට හිත දාලා ඉරියව් වලින් සම්පජාන්‍ය කියන කුඩා ඉරියව් වලට හිත දාලා ඊට පස්සේ ඒ ගත්ත කය කොටස් 32කට කඩලා ඒ කොටස් 32 තුළ ධාතු මනසකාක දාලා එතෙන් ගියාට පස්සේ මේක නිසා මැරිච්ච කුණකට තමයි බොහෝම සමාන වෙන්නේ. පණුදීන ක්‍රියාත්මක කරන්න පුළුවන් මගේ වශයේ පවත්තන එකක් විදියට නෙවෙයි. ඒක නිසා ඊගාවට තියෙන්නේ ඒ නවශීවතික පබ්බේ. මිනිහක් දිහා බලලා මැරිච්ච මිනිහක් දිහා සෝනකට ගිහිල්ලා බලන්න පුළුවන් ගැතිය හොඳට එනවා. ඒක මේ බය වෙන්න දෙයක් අකුලක් වෙන්න දෙයක් නෙවෙයි. මොකද ධාතුමන් පාට යනකොට තමන්ගේ ශරීරයක් පේන්නේ ඒ කාන්තේම මේක හුණු ගොඩක්. ඒක කියන්නේ ද්‍රෝණියක් පමණ වෙන පඨවි ධාතු, ඒන් භාගයක් පමණ වෙන ආපෝ ධාතුත් පමණයි. ඒ කාගේ සමානයි. ආනේ සමාන්තාවය බලනකොට එකිනෙකාගේ ගැටුම් අඩු වෙනවා. ඒක තමයි භාවනා ලෝකේදී අපිට හම්බෙන්නේ ප්‍රධානම විශේෂයෙන්ම විපස්සනා භාවනාවේ සමජීවි මම මේක කියලා සාතික කර කියන්නේ විපස්සනා භාවනාවේ හැම වෙලම ප්‍රධානම සාක්ෂිය තමයි ප්‍රධානම පහසුව තමයි වෙනදා තිබිච්ච තරම් ගැටුන්නේ. ඒ මොකද හිත ඒකෝදි වෙනවා සමාහිත වෙනවා එතකොට අනිත් එක ටික ගැටකට ඉඳ වෙලාවක් නැහැ. නැත්තම් විචරන්ති ලෝක සිද්ධේ සංඝත් ඒකට්ඨයන්තෝ විචරන්ති ලෝක යතනින් ලෝකේ හැදෙන එක තමයි සංඥාව තද වෙච්චහමයි ප්‍රඥාවෙන් අල්ලගත්තමයි වෙනදී. නිසා අපිට මේ තමන්ගේම ශරීර බඹයක් පමණ වූ මේ ශරීරය තුළ ඇත්තා වූ දහස් කොටස් හොයන්න පටන් අරගත්තොත් අපි මයින්ඩ් ඕන් බිස්නස් වගේ තමන්ගේ වැඩක් බලාගෙන ඉදී. එතකොට මම දැන් මෙතන කියන එකට අර දහසු දෙතිස් කොටාවක් වඩා හොඳ විකරණයක් හොඳ විප්ලවයක් විග්‍රහයක් මේ දහස් මනස්කාරය කියනවා. නමුත් ඒක අර දෙතිස් කොටාස් තරම් ලේසි නෑ. කිසි කොටහක පෙන්වලා දෙනවා. මේන කේසා ලෝමා නකා දන්තා. එකම ධාතුවක් පෙන්වලා දෙන්න බෑ. අපිට පුළුවන් වෙන පාත වෙනකොට පොළොට ඇඟිල්ල දික් කරන්නයි. ආපෝ කියනකොට වතුරකට ඇඟිල්ල දික් කරන්නයි. තේජෝ කිව්වම ගින්නට ඇඟිල්ල දික් කරන්නයි. ඒ වගේම වායෝ කිව්වහම හෙල්ලෙන කොළවලට කස් කොළන් වලට දික් කරන්න. ඒක හරියට මේ හඳ පෙන්නඳ ඇඟිල්ල දික් කරනවා වගේ. ඇඟිල්ල දිහා කොච්චර බලන්නේ හඳ පෙන්නේ. ඇඟිල්ල වලට ඇඟිල්ල විතරයි දෙන්නේ. ඇඟිල්ල පෙන්වන එකදී ජීවිත දික් කරලා බලනකොට අනන්ත ආකාශයේ ඈත අහඹ තියෙනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ මේ ඇඟිල්ල දික් කරලා බුදුහාමුදුරුවෝ ඇඟිල්ල දිහා බැලුවට මොනවක් අපේ ඉන්නේ. ඒ නිසා සමංගම ඥානෙ බලනවා. මේ ඥානෙ බලනකොට මම දකින ප්‍රධාන දුර්ලභම ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපේ මේ සංඥාව හෙල්ලුම් කණේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සංඥාව හෙල්ලුම් කන්නේ නිසා අපි ලොකු බයකටපත් වෙනවා. ලොකු තිගැස්මකටපත් වෙනවා කවදාකවත් පිටින දෙයක් වෙන්නේ කියලා. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ මේ එකින් එකට එකින් එකට සතිපට්ඨානේ පරව වශයෙන් කඩාන යනකොට කරන්නේ අර ගාවින් වදිත්තා සතුම් මහපතේ බිලසෝ කච්චිය. දෙලක් මරව හතර මං හන්දියක ධානි මස් විකුණනවා. මස් විකුණනකොට මේක කියන්නේ අපි මේ මස්, මේ ඇට, මේ හං, මේ තේ, එච්චර. ඔය ඥාන සත්‍ය පිළිගන්නත් නැහැ. ඒකම මස්මාළු කැම්ප් පිළිබඳව මහ විශාල ව්‍යාපාර කරන කට්ටියට උන්වයේ සංඥා පොඩ්ඩක් වැරදිලා තියෙනවා. බුදුරජාණන්සේ කවදාකවත් මගේ දැනුම හැටියට මස්මාළු වන්නේ පයි කියලා නැහැ. ඒක කිසි දෙයක් නෙවෙයි සත්‍ය අවබෝධ කරගන්න අදාළක් නැහැ. චුංගෝ දෙලේ කියන මේ සතුන් මැරීම තා මස් අතර ලොකු සම්බන්ධයක් වෙනවා. නමුත් මේ උපමාව පෙන්නනවා සතා මැරුවට පස්සේ විකුණන මිනිහටවත්. ඒකේ සත්ව සංඥාව නැහැ. දැන් තියෙන්නේ මස් සංඥාව. ඒ වගේ මේ සතෙක් කනවා කියන හැඟීම නෙවෙයි මස් කනවා කියලා හැඟීමෙන් ගන්න. කොන්න සංඥාවක් ඇති වුණා නම් ඒ පුද්ගලයාට ඒ විග්‍රහණ කියන මස කෑවට කිසිසේත්ම හානියක් වෙන්නේ නැහැ. ඒක මේ අමතර කතාවක්. මේ වාදයට සුදුසු කතාවක්. නමුත් මේකෙදි ගන්න තියෙන මේ සංඥා වෙනස් කරගන්න බැරි නම් අපි කොච්චර කරන්නේ ඒ කොච්චර බොක්කේ වලාදේවා කොච්චර ධර්මයේ අහලා තර්ක කරලා තුන කිසිදාක අපේ වෙනසක් ඇති වෙන්නේ. භාවනාවෙන්ම ඒ ඒ අවස්ථාවේ අපි අතක් කොසනෝන පිය තියෙනකොට ඒ වගේම යනකොට එනකොට ආදු වශයෙන් ධාතු වශයෙන් බලන්න පටන් අරගත්තා නම් එතන ඒ ඇති වෙන හැබෑන් හැබෑ වෙනස ඇති වුණොත් නම් හත් අවුරුද්දක් යන කලින් වැඩේ හිදේ. ඒක නම් ඉති ඉවහන්ද වගේ කියන්න පුළුවන්. හත් දවසක් යන හත් දවස අවුරුද්දක් යන හත් දවසින් උනත් වෙන්න පුළුවන් නැත්නම් උදේ හරියට මේක දැනගත්තා නම් හැන්දෑවෙන කොටත් වෙන්න පුළුවන්. ඒ තරම විශ්වාසයි. නමුත් මේ කියන වෙනස ඇති නොවි කොච්චර සතිපට්ඨානය අහගෙන හිටියත් භාවනා කරා වෙනසක් වෙන්නේ. අන්න ඒ නිසා මම හොරා කැමතුනේ මේ කායගත සති සූත්‍රය දක්වන යම්ම වෙලාවක ඒ විදිහට හිත පිහිටියාන ජීවික සරසංකප්පාසේ පහියන්ති. ගෘහාසිත වූ එහෙමේ දුවන හිත නතර වෙලා ඒ නතර වෙච්ච හිතේ අජත්තමේ චිත්තං සම්නිච්ඡති කියන ගැතිය අපිට දැක ගන්න පුළුවන්. අත්දැක ගන්න පුළුවන්. ඇතුළත හිත නතර වෙනවා. ඇතුළේ සංනිශීදති ඉඳ ගන්නවා. ඒකෝදි හෝති ඒකටම යොමුචි මුළු හදින් කරනවා. සමාධිය කියන්නේ ඒකට ආවන අපිට මේ ඇතුළත තමන්ගේ ශරීරයේ ධාතු කොටසද බලන්නේ එහෙම නැත්නම් ඉස්සරහ ඉඳගෙන ඉන්න භාවනා කරන අනිච්චනාගේ ධාතු කොටස කිසිසේත්ම වෙනසක් නැහැ. මොකද අභ්‍යන්තර ධාතු සහ බාහිර ධාතු අතර ගුණාත්මක වශයෙන් වෙනසක් නැහැ. අන්න එතෙන්ට යනකම් අපේ හිත මානව හිතක් බවට පත් කරගත්තා. පුතග්ජන හිතක් නෙවෙයි. මහාන හිතක් වාඩපත් කරගත්තොත් එතන ඉඳලා නම් හැබෑම හැබෑ වෙනසක් වෙනවා. නමුත් බාධාව තියෙන්නේ මේ සංඥාවේ ප්‍රශ්නේ. ඒ නිසා ධාතු මනසිකාරයේ මේ අපි මෙතෙක් කල් උස්සගෙන ආපු මේ සංඥා ප්‍රශ්නේට ඉන්න දැලන්ත කුළු ගෙඩි පහරක් දෙයි. ඒ නිසා කියන්නේ භාවනා කරන පිස්සු හැදෙනවා. ඇත්ත කතාව. ඒක නම් පිළිවෙල බය වෙන්න එපා. මෙතෙන් යනකොට Taman ඒකට ලෑස්තිලා ගියේ නැත්නම් ඇත්තටම ලකෝ බයිලක් තක්මෝක වීමක් වෙනවා. ඒකමයි බුදුජාන විශ්වාස මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මෙතන කියලා නතර කරන්නේ. ඊගාට අපිට තියෙන්නේ සාකච්ඡා කරනවා නම් මේ මලමිණියක් ඉදිරිපත් කරන කරන වැඩි. ඒකට යනකොට තවත් ටිකක් බය වෙනවා දැන්. ඒ නිසා අදට මෙතන ඇති කියලා මම හිතනවා. මෙතනින් නැත කරමු මේ තත්ත්වයට හොඳ නම් මේ ඊගාට බණහන් දෙනවා නම් මම ඒක ගැන ලෑස්තිලා යන්නේ. ඒක ආවොත් මේ මරණානුස්සති භාවනාවයි මේ මිනී ගුණක් පිළිබඳව තියෙන නම ශීර්ෂිකාව අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අදට ආනාපානේ හෝ සක්මන් භාවනාවේ හෝ එහෙම නැත්නම් මේ කියන විදිහේ දෙසිස් කොටසෙන් හෝ සම්කිසි දෙනකොට පුළුවන් වෙලා තිබුණා නම් වර්තමානයේට බැවිලා හිත නතර වෙලා මේකේ වැඩ කරන ධාතු වශයෙන් දැක ගන්න අපිට සතුටු වෙන්න පුළුවන්. මෙයින් අපේ පරිවර්තනය නැත්නම් හැබෑ වෙනස සිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙන්නේ නැත්නම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ දාන ජීවිතයෙන් සිල් දකපු එකෙන් අනිකුත් භාවනා කරපින් අපි අවශ්‍ය කරන එකම දේ මේ චිත්තක්ෂණයේදීම වහාම මේ තමන් කරන කියන සෑම දෙයකින්ම මේ ධාතු මනස්කාරය මතු කරගන්න. එහෙම මතු කරගත්තරන් බුදුහාමුදුරෝ දැකපු ක්‍රමයටම දකින්න පුළුවන්. බුදුහාමුදුරෝ දැකපු ධාතු මනස්කාරයේදී අපේ ධාතු මනස්කාරය වෙනසක් නැහැ. මොකද ධාතු ධාතුමයි. ඒ නිසා අපිට මේ අවුරුදු ගාන 2500 වෙනස වෙන් කරලා අපි මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ බුදුහාමුදුරු බුදුනේ ඉන්දියාව කියන වෙනස වෙන් කරලා අපිට මේ කාලය සහ දේශය ඇති පරතරය අයින් කරලා බුදුහාමුදුරුවෝ යම් කරුණාවකයි මෛත්‍රියක මේ දාස්ම ස්ථාන දේශනා කරාද රාහුල පුතු කුමාරට දේශනා කරා වගේ අපිට දේශනා කරා ඒ බුදුහාමුදුරන්ගේ අධිෂ්ඨාන ශක්තිය නිසා කරුණාව නිසා මෛත්‍රිය නිසා ප්‍රඥාව නිසා විශ්ල කරලද්දී අපිට එතන එතන අවබෝධ කරගන්න. ධාතුමනසකාරයේ එතන එතන අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සීල විනාටම සද්ධා විදේ සමාධි ප්‍රඥා ධර්ම දියුණු වීමෙන් මේ ධාතුමනසකාරයේ පිළිපීමේ පිළවසින් මේ සම්බුද්ධ ශාසනයේදී තමන් තමන්ගේ අවසාන කුත්‍ය වහාම ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාව. Thank you.